උඩින්ම අර අපේ දැන්වීමේ තිබුණ අනනුස්සේසු ධම්මේසු කියලා අහපු නැති ධර්මයක් අහන්න එන්න කියලා. ඒ වගේම ඒක තිබුණා දන් දෙන අය හොඳයි, දන් නොදෙන අය වැඩිය හොඳයි කියලා. ඉතින් මමත් අපේ ස්වාමීන් වහන්සේ මට අනුකම්පා කරන්න මටත් ටිකක් විචිකිච්ඡාවක් ඇති වුණා මොකද්ද මේ කතාව කියලා. ඉතින් බලන්න ඕනේ කියලා අපේ පවුලේ කට්ටිය විතරක් අපි එහාට ගියා. ගිහිල්ලා ඒ දාන මාන කටයුතු කරලා අපේ හාමුදුරන්ගෙන් බණ ඇහුවා. බණ අහපු වෙලාවේ මට හිතුණා මේ අපේ හාමුදුරන්ගේ ඒ සම්මා සම්බුද්ධ දේශනේ විග්‍රහය මට පුළුවන් තරම් අපේ අසල්වාසීන්ට ලබා දෙන්න කියලා. මොකද අපි හිතේ ඒක විශාල පැහැදීමක් ඇති වුණා. අපි අහපු නැති කෝණයකින් අහපු නැති විග්‍රහය උන්වහන්සේ බුද්ධ ධර්මය කෙරෙහි දැක්වුවා. ඉතින් ඒ වගේ එක එක කෝණ වලින් බුද්ධ ධර්මය විග්‍රහ කරන එක ඒක පැහැදිලි කරන එක විස්තර කරන එක 아무ත දෙයක් නෙමෙයි බුද්ධ ශාසනය. අපි ගත්තොත් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ පළවෙනි පොත ඒකේ තියෙනවා සම්මාදිට්ඨි සූත්‍රය කියලා එකක්. සම්මාදිට්ඨි සූත්‍රය වදාරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ සම්මාදිට්ඨි කියන වචනය 16 විදිහකට විග්‍රහ කරනවා. 16 විදිහකට විග්‍රහ කරලා ඒ හැම විග්‍රහයක් අනුවම Tamanට සම්මා දෘෂ්ටිය ලබා ගන්න පුළුවන්. ඒකෙන් සංසාරය කෙලවර කරගන්න පුළුවන් කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ සූත්‍රයේ අනුදැන වදාළා තියෙනවා. එම නිසා අපට හැකියාව තියෙනවා අවබෝධය තියෙනවා නම් දැනුම තියෙනවා නම් බුද්ධ වචනය විවිධාකාරයෙන් නිර්වචනය කරන්න. හැබැයි චතුරාර්ය தත්ත්වය පටිච්ච සමුප්පාදයේ ත්‍රිලක්ෂණය ආදී කොටගත් රාමුව ඇතුලේ අපිට පුළුවන් බුද්ධ ධර්මයේ ඒ විදිහට විවරණය කරන්න. ඉතින් අපේ ධර්මතර ස්වාමීන් වහන්සේ ඒ වගේ විග්‍රහයක් තමයි කළේ. ඉතින් එම නිසා මේ අවස්ථාවේ මේ රැස්වෙතින පිරිස මම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. අපේ හැමදෙනාගේම ඉල්ලා හිතෙනවා ඒ අපේ ගරුතර ස්වාමීන් වහන්සේ කරන විග්‍රහය මොකක්ද කියලා දැනගෙන ඒ අනුව තමන්ගේ සදහම් දැනුම වර්ධනය කරගෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන අපි සංසාරය අවසන් කර ගැනීමට තවත් ඉදිරි පියවරක් තබන හැටියට මම හැමදෙනාගෙන්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මම මේ අවස්ථාවේදී අපේ සමිතියේ සභාපතිතුමාටම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා දහස් කට්ටිය පිළිගන්නලා අපේ ආඳුරන්ට ආරාධනා කරන හැටියට ධර්ම දේශනය පවත්වන හැටියට කවුරු සාදු කාර්යයක් පවත්වන්නේ පුළුවන් තරම් පාර අවහිර වෙන්නේ නැතුව ඉස්සරහට යන්න තව විනාඩි 10කින් අවු නැතුව යනවා. ඒ වගේම අපිට සමග ඉල්ලා සිටිනවා පුළුවන් තරම් අනිත් අයට හිරිහැරයක් නොවන විදිහට මෙම ධර්ම ශ්‍රවණය අහන ලෙස දරතර ස්වාමීන් වහන්සේ ඉදිරියට පැමිණලා පුළුවන් තරම් හතුන්ගෙන මේ පාරවල් වල අවහිර වෙනින්දා වාහන මේ එනකොට ඉස්සරහට ඇවිල්ලා වාඩි වෙලා අනිත් අයට අපහසුයක් නොවන විදිහට පහසුයි වාඩි වෙලා ධර්මශ්‍රවණේ සවන් දෙන ලෙසට ඒ නිසා අපි ගරු ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව පැවැත්වීමට මෙතන සිට බාර කර සිටිමු වාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමයි වාසනාවන්ත පින්වත්නි අපි සියලු දෙනා ඒක රාසි වෙලා සෝදානම් වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා අපි දන්නවා මේ මාමංගල සූත්‍රය තථාගතයන් වහන්සේ දේශනා කිරීමට මූලික වුණේ සියලුම දෙවිවරුන්ට තිබිච්ච ප්‍රශ්නයකට පිළිතුරු දීම පිණිස එකල්හි දෙවිවරුන්ට ලොකු ප්‍රශ්නයක් තිබුණා මොකද්ද මේ ලෝකයේ තියෙන මංගල කාරණා? මිනිස්සු මංගලයි මංගලයි කියන සෑම කාරණාවක් වලින්ම දුකක් අට ගන්නවා. මේ ලෝකයේ සෑම තැනම තියෙන දුක දුකෙන් තොර කිසිම දෙයක් නැති බව දැනගත්ත දෙවිවරු ගොඩාක් සාකච්ඡා කරලා අපහසුතාවයටපත් වුණා මංගල කාරණාව පිළිබඳ ස්ථීර නිගමනයකට එන්ට සෑම දිව්‍ය ලෝකයකම දෙවිවරු අපෝසත් වෙච්ච නිසා අවසාන තීරණයකට එළඹුණා මනුෂ්‍ය ලෝකයේ ජේතවනාරාමේ ජීවමානව වාසය කරන අපගේ තථාගත ගෞතම බුදු පියාණන් වහන්සේගේ මේ ප්‍රශ්නය විමසන්නේ එදා ඒ විශාල දේව පිරිස එකත් පසට ඉටගෙන භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා තථාගතයන් වහන්සේ අපට මංගල කාරණා කියලා දෙන්න. අපි දන්නේ නැහැ මේ නිවනට හදාළ මංගල කාරණා කුමක්ද කියලා. අපට අනුකම්පා කරන්න. එවිට තථාගතයන් වහන්සේ දේශනා කරන ප්‍රථම මංගල ගාතාව තමයි අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පෝජාච පෝජනීයානං ඒතං මංගල මුත්තමං බාලයෝ ආශ්‍රය කරන්න එපා පණ්ඩිතයෝ ආශ්‍රය කරන්න පිරිය යුක්තන් පුදන්න මේවා උතුම් මගුල් කරුණු කියන එක තමයි මේකේ අර්ථය අද වර්තමාන සමාජයේ අරන් බලනකොට කවුද මේ පඬිතියා කියලා හොයනකොට ගොඩාක් අධ්‍යාපනය වැඩි ඉහළ පෙළේ අධ්‍යාපනයක් ලබා තියෙන කෙනා මේ ලෝකයේ පඬිතියෙක්ද කියලා බලනකොට එහෙම පඬිතියෙක් වෙන්න බෑ හේතුව කිසිම අකුරක් දන්නේ නැති ගාතාවක වචන දෙකක් මතකෙකින් නැති චුල්ලපන්තක ඒ මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ශාසනය නිරපෙව්වේ නැහැ. ඒ චුල්ලපන්තක හාමුදුරන්ට කමඨාන් දීලා ඒ හාමුදුරන්ට සත්‍ය අවබෝධ කරලා රාහතෙක් බවට පත් කළා. එනම් අධ්‍යාපනය පඬිතුයෙකුගේ අංග ලක්ෂණයක් වශයෙන් භාග්‍යතුන් වහන්සේ සලකන්නේ නැහැ කියන එක අපට ස්ථිරයි. ගොඩාක් සිල්වත් වෙලා සත්පුරුෂ වැඩ කටයුතු වල නිරත වෙලා ගුණදාම් එක්ක කටයුතු කරන කට්ටිය මේ ලෝකයේ පඬිතුයෝ කියලා කිව්වාම 999ක් මරලා ආවම මානකම දීලා සසුන්ගත කරලා ශ්‍රේෂ්ඨ උත්තම රාතන් වහන්සේ බවට පත් කරනවා ඒ තමයි අඟුලිමාල. එනම් කෙනෙකුගේ චරිත ගුණාංගය සීලවන්ත භාවය දුස්සීලවන්ත භාවය මේ පඬිතයා කියන මට්ටමට අපට අඳුන්වන්න බෑ. එහෙම පඬිතියෙක් මේ ලෝකේ හොයන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන ධර්මයේ පින්වතුනි පටිසෝතගාමී. නේරංජනා නදියේ පාත්‍රයක් දැම්මාම පාත්‍රයේ වතුර ගලන පැත්තට යන්නේ නැහැ. මේක විරුද්ධ පැත්තට උඩුගම් බලා යන එකක්. පටිසෝතගාමී චින්තනය මත දේශනා කරපු ධර්මය අපගේ අවබෝධයේ මදිකම නිසා අපි මේක අනුසෝතගාමී කරගෙන සෑම ධර්මපදයක්ම ඇයෙනකොට රාත් වුණා මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා සසරේ බියකරුකම අවබෝධ කරගත්තා. ඒ ગાථා ටික නැවත අපේ දහස් වාරයක් සජ්ජායනා කරලා ඇති. අපගේ ජීවිතයේ මේ ગાථා කටපාඩම් කරගෙන ඇති. ඇයි අපට තාම මාර්ගඵල නිවන් අවබෝධ වුනේ නැත්තේ? ඇයි තාම අපි සසරේ ඉන්නේ මේක පොඩ්ඩක් කල්පනා කරලා බලුවද අපි? අපට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපි මේ ලෝකේ භාවනා කරලා බැරි ගියලා. දන් දීලා බැරි ගියලා. සිල් රැකලා රැකලා අපි තරම් සිල් රකපු කට්ටියකුත් මේ ලෝකේ නැති තරම්. හැබැයි අපි කවුරුත් මාර්ගඵලයකටපත් වෙලා නැහැ. අපට තාම දුක නිවා ගන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. මොකද්ද මේකේ තියෙන යථාර්ථය කියලා බැලුවාම උපාසක පින්වතුන්ගෙන් අපි අහනවා උපාසක අම්මේ තාත්තේ අවුරුදු කීයක් ආනාපාන සති කරනවද කියලා ඇහුවාම එයා කියනවා අපේ හාමුදුරනේ අවුරුදු දැන් 6ක් තිස්සේ වඩනවා කියලා. අවුරුදු 10ක් වඩන 15ක් වඩන ඕනතරම් පින්වතුන් මෙතනත් ඉන්නවා ඇති. හැබැයි ආනාපාන සති භාවනාව කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස කිරීමනේ. වයස කීයද කියලා වහම අවුරුදු 75යි. හැබැයි ආස්වාස ප්‍රාස්වාස කරන්නේ අවුරුදු 6යිලෝ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ පින්වතුන් මියපරලෝකයෙන් තියෙන්න ඕනේ නේද? ඉපදිච්ච දවසේ හිඳලා උස්ම ගන්නවා පිට කරනවා මාර්ගඵල නිවන් අවබෝධ වුනේ නැත්තම් මේ අවුරුදු 6ට කොහොමදවත් ලැබෙන්නේ නැහැ නේ. අවුරුදු 40 50 60 70ක් ආස්වාස ප්‍රාස්වාස රායදවල් දෙකේම සිදු කරලා ධර්මය අවබෝධ වුන් නැත්නම් ඒ ඥානය පාළ වුන් නැත්නම් දැන් විතරක් කොහොමද පාළ වෙන්නේ සක්මන් භාවනාව අවුරුදු කීයක් කරනවද කියලා ඇහුවාම ඒ පින්වතුන් කියන අවුරුදු 5ක් වඩනවා 10ක් වඩනවා මෙච්චර කාලයක් ප්‍රගුණ කරනවා කියලා අවුරුදු දෙකේ ඉඳලා ඇවිදිනවා දැන් අවුරුදු 75ක් නම් අවුරුදු 73ක්ම සක්මන් කරලා කකුල් වල දියපත්ත හැදිලා ඒ සක්මන් භාවනා අවුරුදු 6යි 5යි කියලා හාමුදුරන්ට බොරුත් කියනවා ඇයි මේ කාරණා කතා කරන්නේ කියලා බැලුවාම මේ ගාථා රත්නය තුල තියෙන නිර්වාණ පණිවිඩය අපට ඇයෙනකොට ඒක තුළින් දුක නිවා ගන්න නියම අවබෝධය අපට එන්න ඕනේ. ඇත්තටම අඟුලිමාල අවුරුදු කීයක් භාවනා කළාද කියලා ඇහුවාම අපට භාවනා කරපු කාලයක් පිළිබඳ කියන්න පුළුවන් කමක් නැහැ. පටාචාරි භාවනා කළාද දාරුකීරිය භාවනා කළාද කියලා ඇහුවාම ඒ භාවනා කාලයක් පිළිබඳ අපට කියන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේගොල්ලෝ සිල් සමාදන් වුණාද? සිල් ගත්තේත් නෑනේ. එහෙනම් මේ විඥානයේ දුක නිවාගත්ත ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමේ අපට අවබෝධ වෙලා නෑ. භාවනාව ප්‍රතික්ෂේප කිරීමක්වත් සිල් ගන්න උපාසක පින්වත්තුන්ට සිල් ගැනීම නවත්තන්න කියන එකවත් නෙමෙයි කියන්නේ. මේකේ විද්‍යාව දැනගන්න ඕනේ. සිල් ගැනීම බණදාම් කටයුතු වල නිරත වීම සත්පුරුෂ චර්යාවේ නිරත වීම අනිවාර්යෙන් කළ යුතුයි. නමුත් මෙච්චර කාලයක් කරපු එකෙන් ප්‍රතිඵලයක් නැත්නම් ඒක ප්‍රතිඵලයේ නැත්තේ ඇයි කියන එක සාකච්ඡා කළ යුතුයි. එහෙනම් අපේ ජීවිත කාලය පුරාම අපි ආනාපාන සති භාවනා කළා සක්මන් භාවනා කළා එහෙනම් මේ පින්වතුන් හැමදෙනාම දැන් ධර්මයේ ශ්‍රවණය කරන්නට ඇවිල්ලා ඉන්නේ ඒ කාන්ත වශයෙන්ම මේ පින්වතුන් පිළිගන්නවා සසර දුකයි කියලා. එහෙනම් මේ පින්වතුන් අනිත්‍ය දැනගෙන මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිර වශයෙන් පවතින්නේ නැහැ කියන එක දැනගෙන තමයි සුදු හැඳගෙන මේ අනුපාරු හදා ගන්න ඕනේ මේ භවයවත් නිවනට වැඩ කර ගන්න ඕනේ කියලා මේ ඒක රාසි වෙලා ඉන්නේ. එහෙනම් මේ ගාථා රත්නය තුලින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා පටිසෝතගාමි ධර්මයන්. ඒක තමයි අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගලමුත්තමං මේ බාලයා කවුද කියලා බැලුවාම මේ බාලයා තමයි අපේ ඇස් දෙක මේ ලෝකේ බාලේ කොහෙවත් හොයන්න පුළුවන් කමක් නැහැ මේ බඹයක් විතර උස තියෙන මේ කයට ලෝකේ සමාන කළා නම් විශ්වයේ තියෙන සෑම කාරණාවක්ම මේ බඹයක් විතර උස තියෙන මේ කයට සීමා වුණා නම් ඒකාන්ත වශයෙන්ම බාලයා ඉන්න ඕනේ මේ කයේ නේද අපේ ඇස් දෙක තමයි මේ ලෝකේ ඉන්න පළවෙනිම බාලයා බාලයා කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි ඉපදීමට කටයුතු කරන ක්ලේශ ධර්මයන් එක්ක ජීවත් වෙන දුකට අදාළ කටයුතු වල නිරත වෙන සෑම කෙනාම බාලයා අපේ ඇස් දෙක අපි විවර කරලා රාගයෙන් යම්කිසි කෙනෙක් දිහා බලනවා නම් ද්වේෂයෙන් යම්කිසි කෙනෙක් දිහා බලනවා නම් ලෝභයෙන් යමක් දිහා බලනවා නම් අපගේ ඇස් දෙක තමයි මේ ලෝකේ ඉන්න හොඳම බාලයා. අපි දන්නේ නැහැ අපගේ ඇස් දෙක බාලයෙක් වශයෙන් ක්‍රියාත්මක වෙන බව. අපි හිතාගෙන ඉන්නවා මිනිස්යන්ගෙන් තමයි මේ බාලයෝ පඬිතුයෝ ඉන්නේ. එහෙම කෙනෙක් නැහැ. අපි මේ ලෝකයේ දියා රාගයෙන් බලනවා නම්, ලෝභයෙන් බලනවා නම්, ද්වේෂයෙන් බලනවා නම් වෛරයෙන් බලනවා නම් ඒක තුලින් ක්ලේශ ධර්මයන් අට ගන්නවා නම් ඒ කාන්ත වශයෙන්ම අපේ ඇස් දෙක තමයි අපේ බාලයා. අපි අද ඉපදෙන්නට හේතුව මොකද්ද? මේ ඉන්න සියලෝම පින්වතුන්ගේ උත්පත්තියට හේතුව තමයි කර්මය. කර්මය ඉවර කරලා තිබුණා නම් ඉපදීම නවත්තලා තිබුණා නම් අද මේ පින්වතුන් බණ ආන්න එම නැත්තම් මේ දහම් වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ පින්වත්තුන් අද මෙතන ඒකරාශී වෙලා ඉන්නේ ඉපදිච්ච නිසා. ඉපදෙන්න හේතුව තමයි කර්මය තාම ඉවර වෙලා නැති නිසා. කර්මය ඇදිලා තියෙන්නේ ඇසෙන් පින්වතුනි. අපි මේ නාම රූප දිහා බලනකොට මේ නාම රූප වල තියෙන වටිනාකම් දිහා බලනකොට අපි මොනතරම් ඇලෙනවද මොනතරම් ගැටෙනවද මේවා අපේ අයිතිය යටතට ගන්න අපි ඉපදිච්ච දවසේ ඉඳලාම දුක් විඳලා තියෙන්නේ මේ ලෝකයේ ඉපදීම පිණිස නේද මේ බඹයක් විතර උස තියෙන මේ කය පිනවන්නට නේද අපි මෙච්චර කාලයක් දුක් විඳේ කවුරු කෙනෙක් ඉන්නවා නම් අත්උස්සන්න බලමු. උදේ ඉඳලා රෑ වෙනකන් නිින්දට යනකම්ම නිවනට කටයුතු කරපු කෙනෙක් ඉන්නවා නම්. එහෙම කටයුතු කරා නම් දවස ගානේ අඩුපාඩු හැදෙන්න ඕනේ. දවස ගානේ ಗುಣධර්ම වැඩෙන්න ඕනේ. හැබැයි ඇහැරිච්ච ගමම්ම උදැල්ල හොයනවා වෙලට යන්න. අපි කැමති අම්බ කරන්න හැබැයි අපි කැමති නෑ අම්බ කරපු දේ අත්හරින්න. කෝටි ගණන් අම්බ කරලා එකතු කරපු පින්වතුන් ඉන්නවා මේ ලෝකේ. මිය පරලව ගියාම ඒ මූර්ත දේහය ළඟට ගිහින් බලන්න එයා මොනවද ගෙනියන්නේ කියලා රුපියලක්වත් එයාගේ අතේ නැහැ පින්වතුනි. හැබැයි එයා ඉතාලෙ හිටියා කෝටි ප්‍රකෝටි මෙච්චරක් මාසතුව තියෙනවයි කියලා. එහෙනම් මේ පින්වතුන් ඉපදිච්ච දවසේ හිඳලා මේ ආයතන හය පිනවන්න ඇසකන දිව නාසයට සැප දෙන්න අපි මොනතරම් මේ ලෝකේ දුක් විඳද අදටත් අපි දුක් විඳින්නේ මේ පංචකාමයන් පිනවන්න නේද මේ බාලයා අදන්න ඕනේ පින්වතුනි ලස්සන දේවල් දකිනකොට ලස්සන දේවල් වලින් අපි මත් වෙනකොට දකින දකින දේවල් මං සතු කරගන්න ඕනේ මේක මගේ අයිතියට එන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරනකොට ඒ සෑම මොහොතම අපි බාලයෙක් බවටපත් වෙනවා අපගේ චරිතය බාල චරිතයක් වශයෙන් ක්‍රියාවේ නිරත වෙලා සිටිනවා එහෙනම් පඬිතයා කවුද කියලා බලනකොට ඒ පඬිතයා ඉන්නේ පින්වතනි මේ බඹයක් විතර උස තියෙන මේ කයෙමයි ඒ පඬිතයත් අපේ ඇස් දෙකමයි. අලෝභයෙන් බලනකොට අද්වේෂයෙන් බලනකොට අමෝහයෙන් බලනකොට අවෛරයෙන් බලනකොට අපේ ඇස් දෙකම පින්වතුනි පඬිතියා බවට පත් වෙනවා මේ පින්වතුන් ගොඩාක් ධර්ම කාරණා දැනගෙන ඉන්න පින්වතුන් හැම දෙපෝයකම සිල් සමාදන් වන පින්වතුන් නිකන් වාඩි වෙලා කල්පනා කරලා බලන්න අපි අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයෙන් කුසල් කරන්නේ නැත්නම් අකුසල් වෙන්නේ නැත්නම් අපට උත්පත්තියක් ලැබෙනවද කියලා කෝ යම්කිසි කෙනෙක් ඉන්නවද ආයතන හය නැතුව කර්ම කරන්න පුළුවන් කෙනෙක් කෝ අකුසල කර්මයක් කරන්නකෝ පාප කර්මයක් කරන්නකෝ ආයතන අය පාවිච්චි කරන්නේ නැතුව කියලා කිව්වම අපි අපෝසත් වෙනවා අපට ආයතන අය නැතුව අකුසල් කරන්න බෑ ආයතන අය නැතුව කුසල් කරන්නත් බෑ එහෙනම් ඉපදීමට හේතුව කර්මය නම් කර්මය නිර්මාණය වෙන්නේ ආයතන අය තුලින් නම් ආයතන අය අඩුව හදන්න ඕනේ මෙතන ඉන්න සෑම පින්වතෙක්ම ඉපදිලා ඉන්නේ ආයතන අයේ අඩුව නිසා. හැබැයි අපි ආයතන අයේ අඩුව හදන්නේ ලෝකෙම හදන්න හදනවා. එහෙනම් අපේ පඬිතයා කවුද? අපේ ඇස් දෙක. කොහොමද මෙයා පඬිතේ වශයෙන් පත් උනේ? අපි මේ ලෝකේ දිහා බලනකොට මේ නාම රූප දිහා බලනකොට අපි අලෝභයෙන් බලන්න ඕනේ. මේවා ඇති වෙලා නැති වෙලා යන සුළුයි. ඔච්චර එකතු කළත් වැඩක් නැහැ. මේවා විනාශ වෙලා යනවා. මේවා කොච්චර මගේ මගේ කියලා එකතු කරත් වැඩක් නැහැ. මේවා කවදරි දවසක අන්සතු වෙනවා. මේ ඇස් දෙකේ මේ සත්‍යතාවය දකින්න ඕනේ. මේ ඇස් වලින් අද්වේෂව දකින්න ඕනේ මේ ලෝකයේ අතුරෙක් නෑ පින්වතුනි අපි අපේ එදිරිකාරයා විරුද්ධවාදියා වෛරකාරයා කියලා මිනිස්සු දිහා බලලා අපි නිර්වචනය කරනවා මේ ලෝකේ අතුරෙක් නැති මතුනේ. කෝ එක හතුරෙක් මට හොයාගන්න කියලා අවුරුදු ගණන් හොයලා බැලුවා කිසිම තැනක හතුරෙක් නැහැ. ඉන්නේ හැම තැනම අපේ ඥාතියෝ මිත්‍රයෝ කල්යාණ මිත්‍රයෝ දැන් බලන්න මේ පින්වතුන්ට යම්කිසි කෙනෙක් ඇවිල්ලා කැතකතා කියලා බැනලා නිନ୍ଦා කරලා අපාස කරලා විවේචනය කරනවා නම් එයා දැන් අපේ හතුරෙක් නේද? එහෙම තමයි අපි සමාජය නිර්වචනය කරන්නේ. එයා තරම් කල්යාණ මිත්‍රෙක් මේ ලෝකේ නැහැ පින්වතුනි. යම්කිසි කෙනෙකුට අපට බනින්න උවමනාවක් ඇති වෙනවා නම් ඒක නිකන් වෙන්නේ නැහැ. කාටවත් ඇවිලා අපිට නිකන් කර්මයක් පූජා කරන්න බෑ හේතුවක් නැතිව. එහෙනම් අපි බැනලා තියෙන්න ඕනේ. අපි නිඳා කරලා තියෙන්න ඕනේ. අපහාස කරලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි අපට ඒ නිന്ദාව අපහාසය ඒ දැනුම ලැබෙන්නේ මේ හැමතැනම තියෙන්නේ හේතුඵල ධාම. හේතුවක් නැතුව ඵලයක් අරගන්න මේක හොඳට මතක තබා ගන්න ඕන ධර්ම කාරණාවක්. එහෙනම් යම්කිසි කෙනෙක් ඇවිල්ලා අපට නිന്ദා සාගත ලෙස අගෞරවනීය වචන කියලා අපිව විශාල අපහසුතාවයට පත් කරනවා නම් අගෞරවයට පත් කරනවා නම් ඒ කියන්නේ එයා අපේ කර්මය ගෙවලා දානවා. අපි මේ ලෝකේ බනින්න නැති, නිඳා කරන්න නැති, අපාස කරන්න නැති, අගෞරව කරන්න නැති ඒ කර්මය මේ කල්යාණ මිත්‍රයා තුලින් අපට පරිසම් දෙනවා. ඒ කර්මය ගෙවලා ඉවර වෙන තාක්කල් අපට නිවනක් නැහැ පින්වතුනි. කල්පනා කරලා බලන්න මේ ලෝකේ ජීවත් වෙන සෑම තප්පරය ගානේ මේ පරිසම් වෙන්නේ කර්ම මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ මොහොතේ පරිසම් දීලා තියෙන්නේ කුසල කර්ම එහෙනම් බණින කෙනා දිහා බලන්න ඕනේ අපේ කල්යාණ මිත්‍රයෙක් වගේ. ඇයි එයා බැනලා අපේ කර්මය ඉවර කරලා නිවනට ලං කරනවා. එයාට විතරයි සුදුසුකම තියෙන්නේ අපේ කර්මය ඉවර කරන්න. අපි මේ ලෝකෙට පූජා කරපු යම්කිසි දෙයක් තියෙනවා නම් ඒ පූජාව නැවත අපි ලබා ගන්නට ඕනේ. ඒ දාණය නැවත අපි බාර ගන්නට ඕනේ. ඒ කල්යාණ මිත්‍රයා ඇවිල්ලා අපට විශාල නින්දාවක් අපාසයක් පූජා කරලා අපි මේ ලෝකේ වකුරපු හේතුවක් වශයෙන් අදපු කර්මයක් තියෙනවා ඒ කර්මය නිට්ටාවටම ගෙවලා දානවා අපිව ඒ කර්මයෙන් නිදහස් කරනවා එයා වෙනුවෙන් අපි ස්තුති කරන්නට වටිනවා අපට බනින නින්දා කරන කිසිම කෙනෙක් අපට අකටයුත්තක් කරන්නේ නැහැ ඒගොල්ලෝ අපට කටයුත්තක් කරනවා අපට නිවන් දකින්න අපේ කර්මය ඉවර කරන්න උදව් කරනවා ඒගොල්ලෝ අපි වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච කල්යාණ මිත්‍රයෙක් එහෙනම් අපේ දරුවන්ට ඥාතීන්ට මිත්‍රයන්ට අපි බෝධි පූජා පවත්වනවා දාන පින්කම් කටයුතු කරනවා අතුරෙකුට බෝධි පූජා කවදාවත් පවත්වලා නැහැ දාන පින්කම් කටයුතු කළා නැහැ අද ඉඳලා අපි එම කරන්නට අවශ්‍යයි අපට අම්මෙක් වෙලා තාත්තෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් නැත්තම් දරුවෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් මේ ලෝකේ නැත්තම් ඒ අතුරා කියලා අපි නිර්වචනය කරන එයාත් අපේ අම්මෙක් තාත්තෙක් දරුවෙක් නේද? ඇයි මේ ධර්මතාවය අපට අමතක වුනේ? මේ ලෝකයේ කුරා කුඹියාගේ ඉඳලා සෑම සත්වයක්ම නිවන් දකින්නට වීරිය වඩනවා නම් නිවන් දකින්න උත්සාහ කරනවා නම් අපේ තථාගතයන් වහන්සේ 550 ජාතකයේ පෙරලලා බලන්න নানা ප්‍රකාර තිරිසන් ලෝකවල ඉපදිලා নানা ප්‍රකාර භවවල ඒ මාබෝසතරන් වහන්සේ ජීවත් වුණා එනා විලා කුලවල ඒ වගේම මුවෙක් වෙලා ආවෙක් වෙලා පක්ෂියෙක් වෙලා මේ වගේ নানা ප්‍රකාර බවවල අපේ මාබෝසතනන් වහන්සේ ඉපදිලා තමන්ගේ බෝසත් චර්යාවේ ಗುಣධර්ම වැඩුවා මේ ලෝකේ දැන් වර්තමානයේ ඉන්න මේ සියලු සත්වයෝ කවුද බෝධිසත්වයෝ නේද මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ උපාසක පින්වතුන් සියලු දෙනාම බෝධිසත්වයෝ කියලා කිව්වනම් ඒක වඩාත් නිවැරදි ප්‍රකාශයක් ඇයි මේ ලෝකේ නිවන් දකින්න බෑ තුන්තරා බෝධියකින් එක බෝධියකටපත් වෙන්නේ නැතුව? අරියත් බෝධිය, පච්චේක බුද්ධ බෝධිය, සම්මා සම්බුද්ධ බෝධිය කියන තුන්තරා බෝධියකින් එකකටපත් වෙන්නේ නැතුව අපට කවදාවත් නිවන් දකින්න පුළුවන්කමක් නැහැ. එහෙනම් තුන්තරා බෝධියකින් එකකටපත් වෙන්න යනවනම් ඒ එකකින් අපි නිවන් දකින්න ඕනේ නම් මේ සියලෝම දෙනා තුන්තරා බෝධියකින් එකකින් පිරිනිවෙන්න යන බෝධිසත් චරිත නේද? එනම් මාබෝසතාණන් වහන්සේලා තම තමන්ගේ ගුණධර්ම වඩමින් ඒ තමන් ප්‍රාර්ථනා කරන බෝධියෙන් පිරිනිවෙන්න අවශ්‍ය කටයුතු කරමින් සසර යනවා අපි කවුද ඒ කටියෙන් පරිගන්නේ අපට තියෙන අවසරය මොකද්ද? ඒ බෝධිසත්වයන්ට පාර දෙන්න, බනින්න, නිඳා කරන්න, අපහාස කරන්න. එහෙනම් මේ ඇස් දෙකෙන් දකින්න කිසිම කෙනෙක් අපගේ වෛරකාරයෝ නෙමෙයි විරුද්ධවාදියෝ නෙමෙයි ඒ සියලෝම දෙනා අපේ කල්යාණ මිත්‍රයෝ මේ විදියට දකින්න පුළුවන් නම් අපේ ඇස් දෙක තමයි මේ ලෝකේ ඉන්න උතුම්ම පඬිතයා අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම තප්පරය ගානේ අපේ ඇස් දෙක පාවිච්චි කරලා මොනතරම් අකුසල කර්ම පාප කර්ම කරගෙන තියෙනවද අදින්දලා මේ ඇස් දෙකෙන් දකින්න අලෝභයෙන් අද්වේෂයෙන් අමෝහයෙන් අවෛරයෙන් දකින්න එහෙම දකින්න පුළුවන් නම් අපේ ඇස් දෙක තමයි මේ ලෝකයේ පඬිතයා බවටපත් වෙන්නේ එහෙනම් අපි සාකච්ඡා කරලා දැනගත්තා බාහිර ලෝකයේ බාලයාවත් පඬිතයාවත් නැහැ. පඬිතයා ඉන්නේ බාලයා ඉන්නේ මේ බඹයක් විතර උස තියෙන මේ කයේ. තවත් බාලයෙක් ඉන්නවා ඒ තමයි අපේ කන. යම්කිසි කෙනෙක් අපට ශබ්ද පූජාව පවත්වනවා අපගේ සතර પરම්පරාව මතක් කරලා හොඳ සීලවකට බයිනවා දැන් මොනවද අපි තුළ ඇති වෙන ධර්මතාවය කියලා බැලුවාම වෛරය, ක්‍රෝධය, පලි ගැනීම මේවා අට ගන්නවා නේද? හැබැයි මේ කනට ඇවුනේ මොනවද කියලා බැලුවාම ශබ්ද කීපයක් ඇවිල්ලා තිනවා. ඒ තමයි සරි ගම පද නී කියන ස්වර හටෙන් නිර්මාණය වෙච්ච ශබ්ද ටිකක් ඇහුණා. මේ ශබ්දවලට වෛරය නිර්මාණය කරගෙන පලියැනීම නිර්මාණය කරගෙන අපි සම්පූර්ණ තිරිසනෙක් වෙලා අපි ලබාපු මිනිසක් භවයේ වටිනාකම නින්දාවට ගින් දැන් මිනිස්සෙක් ශබ්ද කළාම තමයි මේ වෛරය ක්‍රෝධය ඇති උනේ දැන් කපුට කෑ ගන්නවා કોઈ වෛරයක් ඇති උන්නේ නැහනේ බල්ලෙක් පුරනවා ඕ ක්‍රෝධයක් ඇති වුන්නේ නැහනේ කුරුල්ලෝ කෑ ගන්නවා ඕ අපට පලි ගැනීමේ අදහසක් ඇති වුන්නේ නැහනේ එහෙනම් මේ සත්තුන්ගේ ශබ්ද හැයෙනකොට අපට කිසිම ප්‍රශ්නයක් නැහැ හැබැයි අපි දන්න භාෂාවකින් වචන ටිකක් ඇයෙනකොට ඉන්න බෑ අපේ මුළු ඇඟම වෙවුලනවා අර මිනිස්යාට බනින්න ඕනේ ගහන්න ඕනේ ඕම එකක් වෙලා අපට එහෙනම් මේ කන් දෙකට ඇයෙන වචන නිසා, ශබ්ද නිසා ලෝභ, දේශ, මෝහ, රාග, වෛර ඇති වෙනවා මේ කන් දෙක තමයි අපගේ බාලයා. අපි දන්නේ නැහැ පින්වතුනි අපි ජීවිත කාලයේ පුරාම මේ බාලයෝ ආශ්‍රය කරගෙන සිටිය බව මේ කන් දෙක නිසා අපගේ සංසාරයේ දීර්ඝ වෙච්ච බව අපි දන්නේ නැහැ. අද ගොඩාක් අය ගොඩාක් ප්‍රශ්න වලට පැටලිලා තියෙන්නේ ඇයිච්ච දේ ඇයිච්ච විදිහට කියන්න බැරුව තමන්ගේ අදහස් එකතු කරලා ඒකට තවත් රසවත් කරුණු කාරණා මිශ්‍ර කරලා වෙනත් වෙනත් කාරණා කියන්න ගිහිල්ලා කේලංකාරයේ වෙලා බොරු කියන මිනිසෙක් බවට පත් වෙලා ඉස්වචන කියන මිනිසෙක් බවට පත් වෙලා අපගේ චරිතය සම්පූර්ණයෙන්ම නිඳාවට පත් වෙලා නේද එහෙනම් මේ කන් දෙකට මොනම දේ ඇවුනත් පින්වතුනි අපි ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය නැහැ ඇයෙනවා නම් ඇයිචාවේ ඕනම දෙයක් අපි මොකටද කාගෙත් එක්කවත් පරිගන්න යන්නේ අපි මොකටද මිනිසුන්ට විරුද්ධව කටයුතු කරන්නට යන්නේ? අපි කාගෙන්වත් පරිගන්න අවශ්‍ය අපට තියෙන්නේ අපේ අඩුව හදන්න මිසක් මිනිසුන්ගේ අඩුව හදන්න නෙමෙයි. එහෙනම් මේ කන් දෙකට ඇයෙන වචන නිසා අද ආනන්තරිය පාප කර්ම වෙලා නේද? තමන්ගේ භාර්යාව ඇවිල්ලා කියනවා, ඔයාගේ අම්මා මෙහෙම කියනවා, ඔයාගේ තාත්තා මෙහෙම කියනවා. මේ වයසක උන්දෑලා දෙන්නත් එක්ක මට ජීවත් වෙන්න බෑ. මේ වගේ ප්‍රශ්න තියෙනවායි කිව්වම තමන්ගේ අම්මා තාත්තා කෙරේ තියෙන ආදරය සෙනෙහස අතුරුදාන් වෙලා අම්මා තාත්තට දාන්න පොල්ල ගන්නව නේද? gederin පන්නලා දාන්න තරම් තරහා ඇති වෙනව නේද? හැබැයි කවදාවත් අපි කියන්නේ අම්මා තාත්තා එහෙම කරනවා නම් ඒක හිඳ දරාගෙන ඉවසීමෙන් කටයුතු කරන්න මානසිකත්වය හදාගන්නයි කියලා අපි එහෙම කවදාද කියලා තියනවද? එහෙම කියන ප්‍රඥාවක් අපට නැහැ. තාත්තා කවුද මගේ භාර්යාවට බනින්න කියලා තමයි අපි ප්‍රශ්න ගොඩනගන්නේ. හැබැයි මේ තරම් තාත්තත් එක්ක එකට එක කතා කරන්න මේ භාෂා හැකියාව දුන්නේ තාත්තයි අම්මයි නේද? මේ අතපය අයිය දුන්නේ කන්න බොන්න දුන්නේ කිරි දීලා හදා වඩා ගත්තේ තාත්තා අම්මා නේද එතකොට ඒ භාර්යාවත් අනුවන නිසා එයාට තේරෙන්නේ අවුරුදු 20ක් 25ක් කන්න බොන්න දීලා මුළු ඇඟේම තියෙච්ච ලේ ටික මේ දරුවට පොලා මුළු ශේසතම වියදම් කරලා උගන්නකෝ අම්මා තාත්තට මේ වචන දාය පාළුව ඇයෙනකොට පොල්ල හතට ගන්නව නම් එලවන්න වෑයම් කරනවා නම් මොකවත් කරපු නැති මං ගැන වචන දායක් ඇවුනා නම් මට පොළ පොල්ලෙන් ගන්න යකඩ කම්බියෙන් ගන්න කියන එක එයාට අවබෝධ වෙලා නැහැ. එහෙනම් මේ වගේ අපේ කන් වලට ඇයෙන වචන නිසා අද අපි ආනන්තරීය පාප කර්ම කරලා අපගේ කන් දෙක නිසා අපි අද ඉරගෙවල් වල හිඳලා එහෙනම් මේ කන් දෙකේ අඩුව හදන්න ඕනේ මේ කන් දෙකෙන් තමයි කර්ම නිර්මාණය වෙන්නේ ඇයි අපි පිසුනා වාච පරුසා වාච සම්පප්පලාප මුසාවාද ශ්‍රවණය කරන්නේ අපට තියෙන්නේ ධර්මයේ ශ්‍රවණය කරන්න අපට තියෙන්නේ ධර්ම සාකච්ඡාව කරන්න නමුත් අපි එහෙම කරන්නේ අනුන්ගේ දේවල් හොයනවා බලනවා ඇත්තටම ගොඩාක් gedara පින්වතුන් ඉන්නවා තමන්ගේ දරුවා ගැන මොකවත් දන්නේ ඉස්කෝලේ ගිය ළමයා ගෙදර එන්නේ අතුරුදාම් වුණාන් පස්සේ තමයි දන්නේ දරුවා අතුරුදාම් වෙලා කියලා. හැබැයි ගමේ ඉන්න මිනිසුන්ගේ තොරතුරු ගැහුවාම ආවලාගේ දතේ කොනේ දතක් නැහැ කියලා ඒකත් දන්නවා. ආවලාට ආවල් ප්‍රශ්නේ තියෙනවා අසනීපේ තියෙනවා ආවල ආවල් වැරද්ද කරලා තියෙනවා මේ ඔක්කොම වார்த்தාවල් ටික දන්නවා ගෙදර ඉන්න මිනිසුන්ගේ ප්‍රශ්න දන්නේ ගෙදර ඉන්න අම්මා තාත්තා කෑම කාලා නැහැ දවල්ට ඒක දන්නේ අර කොහෙදෝ ගම්මානයක උපවාසයක් කරනවා වේදිකාවක ඒක දන්නවා යා ආවල් ගම්මානේ ආවල් ඉල්ලීම කරලා උපවාසය කරනවා බලන්න උපවාසය අද තුන්වෙනි දවසේ ගෙදර අම්මයි තාත්තයි බඩගින්නේ දවල් කෑම කාලා නැහැ ඒක දන්නේ ඒ දරුවා එහෙනම් අපේ කන් දෙක අපි පාවිච්චි කරලා තියෙන්නේ සසර පැවැත්මට නැවත නැවත දුක් විඳින්න මේ ඉන්ද්‍රියන් පාවිච්චි කළා මිසක් ලෝකෝත්තර ධර්මතාවයට මේවා පාවිච්චි කරලා නැහැ එහෙනම් අපේ පඬිතයා කවුද? එයාත් මේ කන් දෙකමයි. අපට මිනිස්සු ඕන තරම් කර්මකාරණා කියන්න පුළුවන්. අපි හාගෙන ඉන්නවා. ඇයි දැන් ප්‍රවෘත්ති කියනකොට අපි උඩපයින්නවද? අද මාපාරේ මේම ප්‍රශ්නයක් වෙලා තියෙනවායි කියලා ප්‍රවෘත්ති කියනකොට අපි උඩපයින්නවද? පොල් ගෙඩියක් වැටිලා වාහනයක බොනට් එක කැඩිලා කිව්වම අපි උඩපයින්නවද? නෑ ඒක අපේ වාහනයක් නෙමෙයි. අපේ ප්‍රශ්නයක් නෙමෙයි. පත්තරේ අරගෙන බලනකොට අපි කෑ ගන්නවද? අනේ මේම අපරාධ වුණා කියලා අපි පෙළපාලි යනවද? නෑ. අපට ඒවා ප්‍රශ්න නෙමෙයි. ඒවා අනුන්ගේ ප්‍රශ්න. මේ විදිහට මේ කන් දෙක පඬිතෙක් වශයෙන් පත් කරන්න ඕනේ නම් අපි කරන්න තියෙන්නේ ඇයෙන බව දැනගෙන සියෙන් ඉන්න ඕනේ ප්‍රතිචාර දක්වන්න හොඳ නැහැ. යාපත් දේවල් විතරක් අපි අවධානම යොමු කරනවා අපේ යුතුයකම් වකින් කරනවා අනිත් සෑම දෙයක්ම ඇයෙන බව දැනගෙන සියෙන් ඉන්න ඕනේ මේ විදිහට ඉන්න පුළුවන් නම් අපෙන් නිර්මාණය වෙන කර්ම ධාරිතාව අඩු වෙනවා ඉපදීමේ වාරගාන අඩු වෙනවා අද ඉඳලා මේක කමඨාන වශයෙන් පුරුදු කරන්න කවුරු මොනවා කිව්වත් කවුරු ගැන ඒක ඇවුනට කමන්නේ අසවලා අසවලා ගැන මෙහෙම කිව්වා කියලා තවත් කෙනෙකුට ප්‍රචාරය කරන එක නවත්තන්න ඉස්වචන භාවිතා කරන්න එපා මිනිස්සු පිළිබඳ කිසිම දෙයක් ආගන්න උත්සාහ කරන්න එපා අපේ නිවන අපට හදාගන්න බැරි නම් සෝවාන් කියන මේ සම්මා දෘෂ්ටියටවත් අපටපත් වෙන්න බැරි නම් අපි මොකටද අපේ කාලය තවත් කෙනෙකුගේ ඕපාදූපා විස්තර හොයන්න අපි ආයෝජනය කරන්නේ අපේ කන් දෙක අපට පඬිතෙක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් පින්වතුනි අපට නිନ୍ଦා කරලා අපහාස කරලා බයිනකොට අන්න මේ කන් දෙක මෙනුම් දණ්ඩ වශයෙන් පාවිච්චි කරන්න තරහා යන ප්‍රමාණය මැනගන්න පුදුම වැඩේනේ මේ මිනිස්සයා කියන හැම වචනයකම මගේ ඇඟ වෙවුලනවනේ තරහා යනවනේ තරාව තාම තැම්පත් වෙලා තිබිලා මේ බඹයක් විතර උස තියෙන මේ කයේ තරාව නිදම්ගත වෙලා තිබිලා මේක තේරුම් ගන්නට අවශ්‍යයි මිනිස්සෙක් අපට මොනම දේ පූජා කළත් ඒ වචන වලින් අපි කවුද? අපි ඉන්නේ කොතනද? Tamange චරිත ගුණාංග මොනවද? මේවා අවබෝධ කරගන්නට අවශ්‍යයි. අපිව අපි තේරුම් ගන්නට එක අවස්ථාවක් කරගන්න මේ අවස්ථාව ඒ වගේ තමයි යම්කිසි කෙනෙක් ඇවිල්ලා අපට ප්‍රශංසා කරනවා, ගෞරව කරනවා, ಗುಣ කියනවා. එතකොට කොහමද පඬිතේ පසෙන් කන පාවිච්චි කරන්නේ? මාන්නේ ඇති වෙන්න නොදී වග බලා ගන්න. මේ පින්වතුන්ගේ ಗುಣ කියලා අනේ මේ තරම් සදාවත් පින්වතුන් බලන්න හතර වෙනකොට මේ පින්වතුන් වැඩ නවත්තලා බොහොම පිළිවෙලට ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා ධර්මයේ ශ්‍රවණය කරන්න ඇවිල්ලායි කියලා අපි මේ පින්වතුන්ට ಗುಣ කියන්න පටන් ගත්තා මේ පින්වතුන්ගේ මූණවල් සන්තෝෂයෙන් පිරීලා අපේ ගම වර්ණනා කළා. හාමුදුර අපට ಗುಣ කිව්වා කියලා මාන්නයක් ඇති වෙන්නේ නැද්ද? නැති ඔටුන්න පළඳගෙන අපිතරන් සීලවන්ත ගුණවන්ත කට්ටිය මේ ලෝවේ නැහැ කියලා අපි මුලාවටපත් වෙනවා. ප්‍රශංසාව කීර්තිය ගෞරවය කියලා කියන්නේ අපේ මාන්නේ ඔටුන්න ඒ ඔටුන්න කලඳ ගන්න එපා අවදානමෙන් කටයුතු කරන්නට ඕනේ ඒ වගේම තමයි මෙච්චර හතර වෙනකොට මේ පින්වතුන් මෙතන සැරිසරලා මේ විදිහට ලස්සනට සරසලා වාඩි වෙලා ඉන්නවනම් මේ ගමේ කට්ටියට වැඩක් පළක් නෑ වාගේ. නිකම්ම නිකන් ඉන්න නිසා බලන්න හතර වෙනකොට ලෑස්ති වෙලා කියලා අගුණ කියන්න පටන් ගත්තොත් බලන්න මෙච්චර වේදන් කළා ආම්බරෝ වඩම්මලා අපට බැනලා ගමටත් නිඳා කළා කවුද දන්නේ මේ ආම්බර වැඩම මේ වෙයි කියලා වඩම්මපු මිනිසුන්ටත් බැනුම්. එහෙනම් බලන්න මේ ශබ්ද පූජාවේ තියෙන වෙනස වචන ටිකක් විතරයි හැයන්නේ වචනවල වෙනස වෙනස් වෙනකොට තරහා යනවද ගෞරවයටපත් වෙනවද කියන එක විශාල වෙනසක් මේ බඹයක් තුළ තියෙන මේ කයේ සිදු වෙනවා ಗುಣ කියනකොට පින්වතුන් පෑදිලා සාදුකාර දීලා ගෞරව කියලා වැඩක් නැහැ ඒ වගේ තමයි මේ පින්වතුන්ගේ අඩුපාඩු කියලා ගන්නාම යන්න ට්‍රාන්ස්පෝර්ට් හම්බෙන්නේ නැත්නම් හාමුදුරුවෝ පයින් යන්නේ. ඇයි අගුණ කියපු නිසා ඒකේ ආනිසංශ ditta ධම්ම වේදනීය වශයෙන් හම්බෙලා. එහෙනම් මේ කන් වලට ඇයෙන සෑම වචනයක් නිසාම ඉපදීමට හේතුවකට ගන්නවා ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස ඇති වෙනවා පටිච්ච සමුප්පාදයේ චක්‍රය නිර්මාණය වෙනවා මේක පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්නට අවශ්‍යයි එහෙනම් අද ඉඳලා අපේ කන් වලට ඇයෙනවා නම් කර්ම දෙකයිනේ තියෙන්නේ. හොඳ දෙයක් ඇයෙනවා නැත්නම් නරක දෙයක් ඇයෙනවා. නරක දේවල් ඇයෙනවා නම් තරහා ඇති වෙනවද? වෛරය ඇති වෙනවද? ඉවසීම නැති වෙනවද? නිന്ദා අපාස කරන්න සිටිවිලි පාඩ වෙනවද? මේවා මනලා දැනගන්න තමන් ඉන්නේ කොතනද? වැඩිලා තියන්නේ මොන මොන ಗುಣධර්මද? වැඩිලා නැත්තේ මොන මොන ಗುಣධර්මද? තමා මොන වගේ මානසිකත්වයක් තුළ ඉන්නවද මේ තුලින් තමන් කවුද කියන එක තේරුම් ගන්න වටහා ගන්න එතකොට මේ කම් දෙක පඬිතෙක් වෙනවා ඒ වගේම තමයි අපට ප්‍රශංසා කරලා බලන්න මේ වගේ උත්සව ආකාරයෙන් විශේෂ ධර්ම දීලා මේ වැඩිහිටි පින්වතුන් මේ වගේ විශේෂ දෙයක් කළා ජීවිතේ කවදාවත් හම්බෙන්නේ නැති විශේෂ අවස්ථාවක් කියලා ಗುಣ කියනකොට පොළොර එක උස්ස ගන්න එපා. අනේ මේ මාන්නේ මම බේරෙන්න ඕනේ, ආහංකාරයෙන් බේරෙන්න ඕනේ, උඩඟුකමෙන් බේරෙන්න ඕනේ කියලා යථාර්ථවාදකම ඇති කරගෙන මේක මම කරපු දෙයක් නෙමෙයි මුළු ගමේම කට්ටිය ඒක රාසියලා කරගත්ත දෙයක්. ඒතුව මං ආන්දරෝ වැඩෙන්නවට වැඩක් නැහැ. බනහඬ මිනිස්සු නැත්තම් මම විශාල නිന്ദාවටපත් වෙනවා අපාසුතාවයටපත් වෙනවා හේතුව මට බන කියව ගන්න හාමුදුර වැඩමෙව්වා වාගේ වෙනවා එහෙනම් මාගේ වැඩම වීම නෙමෙයි වටින්නේ මේ පින්වතුන්ගේ දායකත්වය පැමිණීම තමයි ගොඩාක් වටින්නේ හේතුව මේ පැමිණීම නිසා තමයි මේ ධර්ම දේශනාව ගොඩාක් සාර්ථකුනේ කියලා ඒ අම්බෙන ගෞරවය ඒමම නැවත පූජා කරන්න පුළුවන් නම් ඒ ප්‍රශංසාව කීර්තිය කිසිම දෙයකින් ස්පර්ශ කරන්නේ නැතුව ඒමම මාජනයාට පූජා කරන්න පුළුවන් නම් එයාගේ කන් දෙක මේ ලෝකේ වාසනාවන්ත කල්යාණ මිත්‍රයෙක් වෙනවා පඬිතෙක් වෙනවා එහෙනම් මේ විදිහට අපගේ කන් දෙක අපි පඬිතෙක් වශයෙන් භාවිතා කරන්නට ඕනේ තවත් බාලයෙක් ඉන්නවා පින්වතුනි සැඟවිච්ච කෙනෙක් එයා තමයි අපේ කට අපට වාග්යතුන් වහන්සේ දේශනා කරන්නේ සුභාසිතා චයාවාචා ප්‍රියමනාප වචන වලින් කතා කරන්න. අදයි අපේ ජීවිතවල අපට ඕනතරම් මතක තියෙනවා මොනතරම් කිරිපැණි වාගේ ලස්සන වචන කතා කරපු කාලේ අපි ළඟ තියෙනවා. නමුත් අපේ ජීවිතවල අපිතරම් තරයෙන් කතා කරපු ද්වේෂයෙන් කතා කරපු කාලයකුත් නැහැ. අම්මා කෙනෙක් ගොඩාක් ආදරෙන් පෙම්බැදිලා තමයි ඒ උපාසක තාත්තා කසාද බැන්දේ. ඒ අම්මා තාත්තා අත්හැරලා අවුරුදු 20ක් විතර කන්න බොන්න දීපෝ අම්මා තාත්තට පිටු පිටුපාලා ඉතුවක්කාරකම මේ උපාසක මාත්‍යා බැඳා ඒ තරම් ආදරේ අම්මා තාත්තට වඩා ජීවිතයට වඩා ආදරේ වෙච්ච මේ උපාසකම්ම අවුරුදු 15කට විතර පස්සේ කතා කරන්නේ බල්ලා කියලා. අර උපාසක මාත්‍යයන් බැනුම් ආලා ආලා ඒකට පත්තියම් වෙලා මොකවත් ප්‍රතිචාර නිකන් ඉන්නවා. පුතාගේ අතට තේ ටික දීලා කියන අර ඉස්සර බල්ලෙක් ඉන්න මේ තේ ටික දෙන්න කියලා. පුතා අරගෙන යනවා තාත්තට තේ ටික දෙන්න. තාත්තට තේ ටික දීලා කියන අර බල්ලට තේ ටික දෙන්න කිව්වා අම්මා කියලා. එතකොට තාත්තා නම් කොයි බල්ලාද පුතේ කියලා. අම්මා ඇතුලේ ඉන්නවා කියන ඊයේ තේ දුන්නේ ඊයේ තේ බීපු බල්ලාට තමයි දෙන්න කිව්වේ කිව්වාම ආ ඒ බල්ලා තමයි මම කියලා තේ ටික අරගෙන තාත්තා බොනවා මෙන්න බලන්න අපගේ සුභාසිතාච කියන ප්‍රියමනාප වෙච්ච ජීවිතේ පූජා කරන්න තරම් තිබිච්ච මංගල වචන අවමංගල වචන වෙලා අද අපේ ජීවිතවල ගත්තාම දරුවෙකුට කතා කරන අම්මා තාත්තා දන්නේ නැහැ දෙමව්පියන්ට කතා කරන්න දරුවෝ දන්නේත් නැහැ. මේක ලොකු ප්‍රශ්නයක් අද මේ බුද්ධ ශාසනයේ. හැබැයි දේශනාවේ තියෙන්නේ සුභාසිතා චරාවාචා ප්‍රියමනාප වචන කතා කරන්න කියලා. දරුවෝ කතා කරනකොට අම්මයි තාත්තයි බඩමුට්ටු පෙරලගෙන හොයනවා අර මයිකල් බෝතලේ කෝ කියලා වල්ලා. ඇයි වාගොණේක ඊට වඩා පාසුයි මේක ආගෙන ඉන්න බෑ. අම්මා තාත්තා කතා කරනකොට දරුවන්ට හිතෙනවා බඩ ටික අරගෙන රෙදි ටික අරගෙන මෙතන යන්න ඕනේ මේ ගේ අපායක් වාගේ ඒගොල්ලන්ට ජීවිතේ කලකිරිලා ඇත්තටම කල්පනා කරලා බලන්න පින්වතුනි සතපාපවත් වීදම් වෙන්නේ නැතුව අපට කතා කරන්න පුළුවන්කම තියෙද්දී ආදරෙන් කරුණාවෙන් දයාවෙන් කතා කරන්න පුළුවන් දක්ෂකම අපට තියෙද්දී අපි ඇයි මෙච්චර නිന്ദා සාගත ලෙස අප්‍රසංසනීය වචන කතා කරන්නේ අපේම දෙමව්පියෝ ඥාතියෝ මිත්‍රයෝ දරුවෝ නේද? ඇයි උපාසක පියාණනි උපාසක මෑණියනි අනේ මගේ පුතේ මේ පැත්තට එන්න මේම කතා කරුවාම අපේ කටේ දත් ටික පණුව වදිනවද එහෙම නැත්නම් දත් ටික වැටෙනවද මොකවත් වෙන්නේ නැහැ අපේ වත්කම් අඩු වෙනවද මොකවත් වෙන්නේ නැහැ එහෙනම් අපට කතා කරන්න පුළුවන්කම තියෙනවා නමුත් අපි කැමති නෑ කතා කරන්න පන්සලකට ආවාම සිල් ගන්න ආවාම ගොඩාක් ලස්සනට කතා කරනවා අපට සැකයක් හිතෙනවා මේ කට්ටිය මේ වෙනකොට රාත් වෙලාද කියලා ඒ තරම් සංවරයි වචනවල නිකන් ඒගොල්ලන් ගෙවල් ළඟට ගිහින් බලනකොට ගේ ඇතුලේ කතා කරනකොට ආම්බුරන්ට ආයි මාන වෙන්නේ කියනවා ඒ තරම් කලකිරනවා අපේ දායක පින්වතුන්ද මෙච්චර දක්ෂ ලෙස කතා කරන්නේ ඇයි පොල්ල වාගේ වචනවල් එච්චර සරයි එහෙනම් මේ වචන වලින් අපි පරුසා වාච පිසුනා වාච සම්පප්පලාප මුසාවාද කරනවා නම් මේක තමයි පින්වතුනි අපේ බාලයා අපි මිනිසුන්ගේ අධ්‍යාපන වලින් තරාතිරම් වලින් හැකියාවලින් අපි බාලය හොයනවා මේ කටේ ඉන්න බාලයා පිළිබඳ අපට අවබෝධයක් නැහැ. මේ කටේ ඉන්න මේ බාලයා හදාගන්න ඕනේ. අපි හදින්දලා මේ බාලයා පඬිතෙක් වශයෙන් පත්පත් කරන්න ඕනේ. අපේ දෙමව්පියන්ට අපි ආදරෙන් කතා කරන්න ඕනේ. යථාර්ථපාත්ව කීකරුව කතා කරන්න ඕනේ. අපේ ස්වාමි පුරුෂයාට භාර්යාවට අපි ගරු කරන්න ඕනේ හේතුව අවුරුදු 20ක් අපට 25 කන්න බොන්න දීලා උගන්වලා අදකෝ ඒ දෙමව්පියන්ගේ සම්පූර්ණ වගකීම තියෙන්නේ අද ස්වාමි පුරුෂයා භාර්යාව අතේ නේද කොහෙදෝ ඉපදිලා කාගේදෝ අම්මා තාත්තා ළඟ දරුවෙක් වෙලා ඉපදිලා අපි මේ මෑතක හඳුනාගෙන කන්න බොන්න උයලා දෙනවා රෙදි ටික ඕදලා දෙනවා සෑම අවස්ථාවකම දුකේදී සැපේදී ඉන්න අපේ කල්යාණ මිත්‍රයෙකුට අපි ඇයි මෙච්චර ඉතරි වෙන්න කතා කරන්නේ මේ අඩුව හදාගත්තේ නැත්නම් අනාගතයේ මේ සම්බුද්ධ ශාසනයේ ලස්සන පෞල් ජීවිතයක් අපට උදාහරණයකට පෙන්වන්න බෑ අම්මා කොයිද වෙලේ තාත්තා කොයිද ඉරේ ඕම තමයි හම්බෙන්නේ වචන ඇයි දෙන්න දෙපැත්තේ ඇයි හැමදාම ප්‍රශ්න අපට යහපත් සමාජයක් නිර්මාණය වෙන්න නම් දරුවා ගුණයාපත්කමින් පිරෙන්න නම් දෙමව්පියෝ අසරණ නොවි වැඩිහිටි නිවාසවල වල මහලු මඩම් වල ජීවත් නොවෙන්න නම් අපි ඒ ආදර්ශය දෙන්න ඕනේ අපේ වචන වලින් සෑම අවස්ථාවක් තුළම පරාර්ථකාමී අපි කතා කරන්න ඕනේ සිතට කයට දුක් නොලැබෙන ලෙස කතා කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ පින්වතුනි අපගේ වචනය අපි හදන්නට ඕනේ අද ඉඳලා අපි ප්‍රියමනාප වචන කතා කරනවා නම් සීලෙන් කතා කරනවා නම් විනයෙන් කතා කරනවා නම් කිසිම කෙනෙකුගේ ඉතරිදෙන් නැති විදියට වචන පාවිච්චි කරනවා නම් අපේ කටතරම් පඬිතෙක් මේ ලෝකේ නැහැ පින්වතුනි. ඒ වගේම තමයි තවත් බාලයෙක් ඉන්නවා ඒ තමයි අපේ කය අද මේ ලෝකයේ අපට තියෙන සෑම ප්‍රශ්නයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ අපේ කායික චර්යාව නිසා නේද? කිසිම විනයක් නැතුව සීලයක් නැතුව හිතුවක්කාරකමින් උඩඟුකමින් ආංකාරයෙන් අපි ඇසිරිලා කටයුතු කරලා අපට ඕන විදිහට අපේ ජීවිතය තීරණය කරගෙන නිර්මාණය කරගෙන අද මොනතරම් නිന്ദා අපාසවලට අපිපත් වෙලා ඉන්නවද? අපගේ ජීවිතවල තියෙන ප්‍රශ්න ටික පොඩ්ඩක් ලයිස්තුගත කරලා කොලේක ලියලා බලන්න වැඩිපුරම තියෙන අපේ ඇස්ලිම් රටාව නිසා ඇතිවෙච්ච ප්‍රශ්න අද ගොඩාක් දෙමව්පියෝ කැමති නෑ දරුවන්ට හේතුව ඇස්ලිම් රටාවට කලකිරලා අපගේ චර්යාවට වැඩිහිටියෝ කැමති නෑ ගම කැමති නෑ ප්‍රදේශයේ කැමති නෑ එහෙනම් අපේ චර්යාව අද බාලයේ කියලා කිසිම විනයක් නැහැ පින්වතුනි. එහෙනම් අපේ චරිතය අපි හදන්න ඕනේ. අපේ චර්යාව පංචශීලයට අනුව නිර්මාණය කරගන්නට ඕනේ. සෑම මොහොතක් ගානේ අපේ චර්යාව පිළිබඳ අවධානම යොමු කරන්නට ඕනේ මේකේ අඩුව හැදුවේ නැත්නම් මේක දිහා බලාගෙන අපේ දරුවෝ මේ වාගේම දුස්සීල වෙනවා අයහපත් සමාජයක් බිහි වෙලා මේ ලෝකෙම විනාශයටපත් වෙනවා පින්නතුනේ. අපගේ කායික චර්යාව අපි හදන්න ඕනේ ඒ බාලයා පඬිතෙක් බවට පත් කරන්න ඕනේ. දෙමව්පියෝ ඉදිරියේ කතා කරනකොට සංවර වෙන්න සමාසනේ ඉඳගන්න එපා. එකට එක කතා කරන්න එපා උත්තර දෙන්න යන්න එපා කියන දේ වැරදි වුණත් කීකරු වෙලා කටයුතු කරන්න අවවාද අනුශාසනාවල දෝෂ තිබුණා ප්‍රශ්නයක් නැහැ. ඒක ඒ විදිහටම පිළිපදින්න. දෙමව්පියෝ කෑම ගත්තාට පස්සේ ගෙදර කෑම ගන්න. අම්මා තාත්තාගෙන් ආලා කටයුතු කරන්න දෙමව්පියන්ගෙන් ආන්න නැතුව කිසිම දෙයක් කරන්න යන්න එපා. රාත්‍රියේ නිින්දට යන්න කලින් දෙමව්පියන්ට වැඳලා নমස්කාර කරලා නිින්දට යන්න. උදේට ගෙදරින් පිටත් වෙන්න කලින් අම්මට තාත්තට වැඳලා පිටත් වෙන එක චරිත ගුණාංගයක් බවට පත් කරන්න මේ විදිහට කරන්න පුළුවන් නම් අපේ චරිතය මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ පඬිතෙක් වෙනවා පින්වතුනි. පුංචි කාලේ ඉඳලම අපේ දරුවෝ මේ දිහා බලාගෙන ඉඳලා ඒ දරුවොත් උරු වෙනවා නිින්දට යනකොට අම්මට තාත්තට වැඳලා නිින්දට යන්න. උදේට පාසල් යනකොට වැඩට යනකොට ගෙදරින් පිටත් වෙනකොට අම්මට තාත්තට වැඳලා පිටත් වෙන්න අපි තරයෙන් කතා කළා ආවාදයෙන් කතා කළා තරවටුවක් කළා ඒ දරුවා ඔළුව උස්සලා මූණ බලන්නේ වචනයක් කියන්නේ ඇයි අපිත් ඒ විදිහට තමයි අපේ දෙමව්පියෝ ඉදිරියේ ඇසිරුනේ ඒක පුංචි කාලේ ඉඳලා ඒ දරුවා බලලා ඒකට උරු වෙලා ඇත්තටම දෙමව්පියෝ වැරදි ඒත් වචනයක් කතා කරන්නේ මගේ අම්මා තාත්තනේ කමන්නේ කියලා ඕලාගෙන ඉන්නවා මේ මානසිකත්වය කියන්නේ ශ්‍රේෂ්ඨ චරිත ගුණාංග වලින් පිරිච්ච සත්පුරුෂේ එහෙනම් අපේ චර්යාවේ අඩුව අපි හදන්න ඕනේ පංචකාමයන් පිනවන්න අපි নানা ප්‍රකාර අඩුපාඩුත් එක්ක මේ සසරේ ජීවත් වෙනවා ඒ නිසා අද අපට විශාල දුක් කන්දරාවකට මුහුණ දෙන්නට සිදු වෙලා එහෙනම් අද අපේ චරිතය අදාගන්න අපට අවස්ථාව පාළ වෙලා එහෙනම් මේ පඬිතේ අපි ආශ්‍රය කරන්න ඕනේ අපේ චරිතයේ තියෙන මේ අඩුව හදන්න ඕනේ එහෙනම් මේ බාලයා අපි අයින් කරලා අපි මේ චරිතය පඬිතයා බවට පත් කරගන්න ඕනේ පින්වතුනි තවත් බාලයෙක් ඉන්නවා එයා තමයි අපේ નાසය දැන් මේ සිංහතුන් ළඟ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඉඳ ගන්නවා අවුරුද්දක් විතර නාන්න නැතුව අවුරුද්දක් විතර දත්මදින් නැතුව ගඳ ඌලගෙන ඉන්න බෑ ධර්මයේ ශ්‍රවණය කරන එක පැත්තකින් තියලා මේ මිනිස්යාට නිନ୍ଦා අපාස කරන්නේ නැද්ද කට පියාගෙන ඉතියන් ඇතුලේ පොඳුරනවා තියෙන කැත වචන ඔක්කොම කියවෙනවා ඇයි මේ මිනිස්යා මෙතන එලව ගන්න ඕනේ බලන්න මේ ගඳ දැනෙනකොට අපි ගැටෙන තරම් තරහා යන තරම් වෛරය ඉපදෙන තරම් ඒ වගේම හොඳට ලස්සනට ඇඳගෙන පැළඳගෙන පිච්ච මල් සුවඳේ සුවඳ විලවුන් තවරගෙන කවුරු කෙනෙක් ඇවිල්ලා වාඩි වුණාම බණානක පැත්තකින් තියලා අනේ මේ වගේ සුවඳක් තියෙනවා නම් කොච්චර වෙලා ඉන්න පුළුවන් කියලා ඒ ගන්ධයට ඇලිලා ඒ සුවඳට මත් වෙලා අපි ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැතුව මත් වෙලා එතන ඉන්නව නේද? එහෙනම් මේ නාසයට ගඳ දැනෙනකොට ගැටෙනවා සුවඳ දැනෙනකොට ඇලෙනවා මේ ගඳ සුවඳ නිසා ඇලීමක් ගැටීමක් අටගන්නවා මේ ධර්මතාවය අවබෝධ කරගන්න අවශ්‍යයි නාසයට දැනෙන සෑම ගන්ධයක් නිසාම අපි নানা ප්‍රකාර ද්වේෂ කර්ම නිර්මාණය කරගෙන තියෙනවා අපගේ ජීවිතයේ ගොඩාක් අඩුපාඩු ඇති වෙලා තියෙනවා පින්වතුනි මේ ගන්ධය ස්පර්ශ කරන්නට ගින් එහෙනම් අද ඉඳලා දැනගන්න මේ දැනෙන ගඳ මමත් මගේ කයේ තියෙන ගඳමයි මේ පින්වතා අවුරුද්දක් නැවෙන මමත් අවුරුද්දක් නැවෙ නැත්තම් මේ ගඳම නේද මගේ කයේ තියෙන්නේ මම අවුරුද්දක් විතර දත් මැද්දේ නැත්තම් මේ ගඳම නේද මගේ කටේ තියෙන්නේ එහෙනම් සෙම සොටු කෙල දාඩිය මල මූත්‍රා කබ කියන මේ සෑම කොටසක්ම අරන් බලනකොට මමත් ඇවිදින කුළු ලොරියක් නම් මම කොහොමද තව කෙනෙකුට දොස් කියන්නේ එහෙනම් මේ නාසයට ගඳ දැනෙනකොට අපි ගැටෙනවා. නාසයට සුවඳ දැනෙනකොට ඇලෙනවා. ඇලීම ගැටීම පැත්තකින් තියලා මේ පඬිතියා ආශ්‍රය කරන්නට වටිනවා. මේ පඬිතයා තමයි පින්වතුනි පිළිකුල් භාවනාව වඩන්න මට කල්යාණ මිත්‍රයෙක් හම්බුණා පිළිකුල් භාවනාව වඩන්න මේ අවස්ථාව අපි ප්‍රයෝගික කරගන්නට ඕනේ මේ කල්යාණ මිත්‍රයා මේ අවස්ථාවේ ඇවිල්ලා මේ ගඳත් එක්ක මගේ ළඟ වාඩි වුන් නැත්නම් පිළිකුල් භාවනාව අනිත්‍ය මෙනෙහි කරන්න මට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ සාදුකාරයක් දීලා ඒ ගඳත් එක්ක මෙතන වාඩි වෙලා පිළිකුල් භාවනාව වඩනවා ලෝභය ඇති වෙන්න දෙන්නේත් නැහැ ද්වේෂය ඇති වෙන්නේත් නැහැ එයා පිළිබඳ කිසිම නින්දාවක් අපවාදයක් වචනයකින්වත් සිතවිල්ලකින්වත් ඇති කරගන්නේ මේ මානසිකත්වය හදන්න පුළුවන් නම් එයා එයාගේ නාසය තුලින් පඬිතයා ආශ්‍රය කරනවා පින්වතුනි එහෙනම් අපගේ ජීවිතවල අපගේ දරුවෝ ළඟ අපගේ දෙමව්පිය ළඟ මේ වගේ ගඳක් තියෙනකොට අපි දොස් කියනවා නේද? නින්දා අපාස කරනවා නේද? එහෙනම් අපට තේරෙන්නේ නැහැ අපි තුලත් මේ ගඳ තියෙන බව. අපි නියපරලව ගිහිල්ලා සතියක් විතර එකතැන කියලා බැලුවාම නව දොරටු වලින් ඕජා ගලන්න පටන් ගත්තාම අපේ ගඳ මේ මුළු ගම්මානෙටම ඌල ගන්න බෑ. අර මිනිස්යාගේ ගඳ මේ ළඟ ඉන්න බැරි ප්‍රශ්නේ විතරයි. හැබැයි අපේ ගඳ කොච්චර මුළු ගම්මානෙම ගෙවල් විකුණලා යනවා. ඒ තරම් පූලගෙන ඉන්න බැරි ගඳක්. එනම් මේ නාසය තුලින් මේ ගැටෙන ස්වභාවය, ඇලෙන ස්වභාවය භාවනා කිරීමේ අවස්ථා නිර්මාණය වෙන මේ ධර්මතාවය පිළිබඳ දැනුවත් වෙන්න පුළුවන් නම් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව සෑම ගඳක්ම සුවඳක්ම ස්පර්ශය කරන්න පුළුවන් නම් අපි තරම් මේ ලෝකයේ පඬිතියෝ ආශ්‍රය කරන කෙනෙක් නෑ පින්වතුනි. අපගේ බඹයක් විතර උස තියෙන මේ කයේ භයානකම බාලයා තමයි අපගේ සිත ලෝභ සිතිවිලි ඇති වෙනවා නම් ද්වේෂ සිතිවිලි ඇති වෙනවා නම් මෝහ සිතිවිලි ඇති වෙනවා නම් රාග සිතිවිලි තෘෂ්ණා සිතිවිලි වෛර සිතිවිලි ඇති වෙනවා නම් ඒ කියන්නේ අපගේ සිතමයි බාලේ පසෙන් කටයුතු කරන්නේ දුක නිර්මාණය කරන සසරේ පැවැත්ම නිර්මාණය කරන දුකට හේතු වෙන සෑම චෛතසිකයක්ම බාල සිටිවිල්ල පින්වතනි ඒ බාලයා ආශ්‍රය නොකළ යුතුයි අපේ ජීවිතයේ අපි කරන තරමක් කරලා තියෙන්නේ මේ බාලව ආශ්‍රය කරන එක නේද? ප්‍රශ්නයක් ඇති වුණාම gedara වාඩි වෙලා අපි කල්පනා කරනවා අර මිනිස්යාට පාඩම් උගන්වන්නේ කොහමද? ඒ මිනිස්යා මට මේම දෙයක් කළා. ඒ මිනිස්යා රිදවන්නේ කොහමද? නින්දාවටපත් කරන්නේ කොහමද? මේ කියන්නේ යා බාලයා ආශ්‍රය කරනවා පින්වතුනි. එහෙනම් අපේ ජීවිත කාලය තුල අපි පඬිතිය ආශ්‍රය කරන්න ඕනේ. ඒ කියන්නේ අපි පටිසෝතගාමි චින්තනයෙන් අලෝභ, අද්වේෂ, අමෝහ වශයෙන් හිතන්න ඕනේ. බැරි වෙලාවත් අපේ ලියද්දෙන් යම්කිසි කෙනෙක් වතුර ටිකක් කපලා අරන් තිබුණොත් ඒ මිනිස්සයා කවුද කියලා ඔයලා රණ්ඩුවට යන්නේ නැහැ. ඒ ලියද්ද තව ටිකක් ලොකුවට කපනවා වතුර ටිකක් වැඩියෙන් යන්න. ඒ මිනිස්සයා ඇවිල්ලා බලනවා මං අඟල් තුනක් විතර කපලා තින්නේ කවුද මේ අඩියක් විතර කපලා තින්නේ. එතකොට ඉදිරිපත් වෙලා කියනවා මගේ වතුර ටික පූජා කරන්න අවස්ථාවක් මට ලැබුණේ නැහැ. එහෙනම් මේ වතුර පූජා කරන මේ දාණය මට කරගන්න අවස්ථාවක් පාළ වුණා. ඔයා හොරකම් කරන්න අවශ්‍ය නැහැ. ඕනතරම් ගන්න. හේතුව ඔයාගේ කෙත පැවුණාත් මගේ කෙත පැවුණාත් දෙකම එකයි. හේතුව අපි මේ ගමේ මිනිස්සු එහෙනම් ගම සාරවත් වෙන්න ඕනේ මගේ කෙත ඔයාගේ කෙත කියලා කිව්වනම් ගම සාරවත් වෙන්න එක මිනිහෙක් විතරයි සාරවත් වෙන්නේ ගමම දියුණු වෙන්න නම් සියලෝම දෙනා ගමේ සුවසේ ජීවත් වෙන්න නම් සෑම බින්නඟලක්ම සාර්ථක වෙන්න ඕනේ. එහෙනම් අපි ළඟ තියෙන වතුර ටික අපි බෙදා ගන්න ඕනේ. පෝර ටික බෙදා ගන්න ඕනේ මම ඒන් රකින්නවා නම් ඔයාට එන්න බැරි නම් ඒ ඒනට තියෙන සත්ව උවදුරුත් මං රකින්න ඕනේ ඒ වගකීම ගමේ දියුණුව වෙනුවෙන් යාපත වෙනුවෙන් ගමේ සියලුම දෙනාගේ සුභසිද්ධිය වෙනුවෙන් මට තියෙන ශ්‍රේෂ්ඨ යුතුයකමක් වගකීමක් වශයෙන් සලකනවා නම් බලන්න යදි සිටිවිලි කොච්චර ලස්සනද කියලා එහෙනම් නිකම්ම නිකම් මාපොළවේ තියෙන වතුර ටික අපට පූජා කරන්න බැරි නම් අපගේ ගාක්‍යට එවන යම්කිසි කෙනෙකුට පූජා කරන්න බැරි නම් අපි මොනවද වඩලා තියෙන ಗುಣධර්ම? අපි කවදද මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නේ? එහෙනම් අපගේ සිටිවිලි වල ඕනතරම් තියෙනවා බාල සිටිවිලි මේ සෑම ක්ලේශ සිටිවිල්ලක්ම අපි නිරෝධ කරන්න ඕනේ පින්වතුනි. සෑම තප්පරයක් ගානේ අපගේ සිටිවිලිවල ඉපදීමට හේතු ඇති වෙනවා නම් ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙනවා නම් ඒ සිටිවිලි නිරෝධ කරලා අලෝභයෙන් අද්වේෂයෙන් අමෝහයෙන් අවෛරයෙන් ඉතන්න පුළුවන් නම් සෑම චෛතසිකය තුලින්ම ඉපදීමට හේතුවක් අටගන්න නැත්නම් අපි පඬිතියෝ ආශ්‍රය කරනවා එහෙනම් මේ ධර්මය මේ සමාජයේ ඉන්න කෙනෙකුට කියප එකක් නෙමෙයි මේ විශ්වයේ දින නාමයකට රූපයකට සීමා කරපු එකක් නෙමෙයි මේ බඹයක් විතර උස තියෙන කයට කියප එකක් වෙනතුනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ලෝකය හොයන්න එපා බඹයක් විතර උස තියෙන කය හොයා ගන්න විශ්වය හදන්න යන්න එපා. බඹයක් විතර උස තියෙන මේ කය හදා ගන්න. එහෙනම් මේ කයට විශ්වය සීමා කළා නම් ලෝකයට සීමා කළා නම් අපි දැනගන්න ඕනේ මේ කය තුල තමයි මේ බාලයා ඉන්නේ, පඬිතයා ඉන්නේ. එහෙනම් අපි දැනගත්තා බාලයා කියන්නේ මමමයි පඬිතයා කියන්නේ මමමයි මම නිකම් මිනිසුන්ගේ අධ්‍යාපනය බලලා තරාතිරම් බලලා වත්කම් බලලා ඒ මිනිසුන්ගේ සීලවන්ත දුස්සීලවන්ත භාවයේ බලලා මම තීරණය කළා ඉඳලා තියෙන්නේ මේ බඹයක් විතර උස තියෙන මේ කය තුලමයි අසේවනාච බාලාණං පණ්ඩිතාණංච සේවනා කියන මේ ධර්මතාවය අපි ගැඹුරින් වටා ගන්න ඕනේ. බාලයා කියලා කියන්නේ දුක පින්වතනි. පණ්ඩිතයා කියලා කියන්නේ සැප කුසලය. එහෙනම් අපි මේ ලෝකේ බාල ක්‍රියා කරන තාක්කල් අසත්පුරුෂ වැඩ කරන තාක්කල් අපට දුක ලැබෙනවා අපේ ඇස්වලට අශෝභන දේවල් දකින්න ලැබෙනවා කන්වලට හමීරි දේවල් ශ්‍රවණය කරන්න ලැබෙනවා. කටට හමීරි දේවල් කන්න ලැබෙනවා. කයට ගොඩාක් වේදනා සහිත දේවල් ලැබෙනවා හේතුව බාල ආශ්‍රය කියලා කියන්නේ අපි මේ ලෝකේ අකුසලයේ ආශ්‍රය කරනවා එහෙම නැත්නම් දුක වෙලා ගන්නවා පඬිත සේවනය කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි කාමසුකල්ලිකාන යෝගාන්තය අපි තවත් විදිහකින් කියනවා නම් කුසල් පැත්ත එන යහපත් ආශ්‍රය සත්පුරුෂ චර්යා සීලයෙන් විනයෙන් කටයුතු කිරීම කියන මේ වගේ නිවනට අදාළ දේවල් කරනවා නම් අපි මේ ලෝකේ පඬිතේ සේවනය කරනවා පින්වතුනි එහෙනම් මේක තුළින් අපට අන්ත දෙකක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එකක් තමයි බාලාශ්‍රය කියලා කියන අත්ත කියලා මතාන යෝග අන්තය අනිත් එක තමයි පඬිත සේවනය කියලා කියන කාමසුකල්ලිකාන යෝග අන්තය අත්ත කියලා මතාන කියන්නේ අකුසල පැත්ත කාමසුකල්ලිකාන යෝගය කියලා කියන්නේ කුසල පැත්ත. එහෙනම් කුසල් වඩන්න ඕනේ, අකුසල ප්‍රතික්ෂේප කරන්න ඕනේ. මේක තමයි අසේවනාච බාලාණං පණ්ඩිතාණංච සේවනා කියන එකේ යථාර්ථය පින්වතුනි. එහෙනම් මේ ධර්මතාවයේ මේ පින්වතුන් ගොඩාක් ගැඹුරින් අවබෝධ කරගන්නට ඕනේ. නැවත නැවත මේක සී කරන්නට ඕනේ මේක Tamanට කමඨාණක් වශයෙන් වඩන්නට ඕනේ පූජාච පූජනීයානම් කියලා කියන්නේ පිළිය යුත්තම් පුදන්න කවුද පිළිය යුත්තම් බලතලවල ඉන්න නිලතලවල ඉන්න අයද නෑ මේ පූජාච පූජනීයානම් කියන මේ පිළිය යුත්තා තමන්මයි තමන්ට තමන්මයි පිළිය යුත්තා Taman තුළ යහපත් ಗುಣධර්මයක් තියෙනවා නම් වැඩිහිටියන්ට සලකන ಗುಣධර්මයක් තියෙනවා නම් ඒ ಗುಣධර්මය පූජනීයයි නිවනට අදාළයි ඒකට ගරු කරන්න පූජා පවත්වන්න තමන්ගේ ඇස් දෙකෙන් මේ ලෝකේ යහපත දකින්න පුළුවන් නම් ඒ යහපත දකින්න ස්වභාවය පූජනීයයි යම් කිසි කෙනෙක් අශෝභන ලෙස ඇසිරෙනවා ඒ අශෝභන ලෙස ඇසිරෙනකොට දොස් කියන්න යන්න එපා නින්දා කරන්න එපා. එයාගේ චර්යාවේ ප්‍රතිඵලය එයා විඳිනවා නම් අපට ප්‍රශ්නයක් නැහැ. ඒ අයගේ කර්මවල ප්‍රතිඵල ඒ ඒ අයට ලැබෙනවා මිසක් අපට ලැබෙන්නේ නැහැ නේද? අනුන්ගේ දරුවන්ට වත්කම් එකතු කරපු කෙනෙක් මෙතන ඉන්නවද? එහෙම කෙනෙක් නැහැ. එහෙනම් ඒ ඒ අයගේ වැරදි අපි මොකටද දුක් ඒ අය කැමතිනම් ඒ කර්මය විඳින්න අපට තින්නේ අපේ වැඩක් බලා ගන්න නේද? එහෙනම් යම් කිසි කෙනෙක් අශෝභන ලෙස ඇසිරෙනවා නම් අපට තියෙන්නේ ඒ ඇසිරීම නිසා වෛරය ඇති නොවන විදිහට අපේ සිත පරිස්සම් කරන්න. යම්කිසි කෙනෙක් අකටයුතු වැඩක් කරනවා නම් එයාගෙන් පරිගන්න නෙමෙයි තියෙන්නේ. එයාගේ චර්යාවට ඒ කර්මයට අපි කොටස් කරුවේ නොවි ඉන්න වග බලා ගන්න. එයා අකටයුත්ත කරනකොට පරිගත්තාම ඒ පරිගත්තේ අකටයුත්ත නිසා ඒ අකටයුත්තට අපි පංගුකාරයෙක් වෙලා නේද? කොටස් කරුවෙක් වෙලා නේද? අපිත් ඒ කර්මයට සමාගම්ගත වෙලා එහෙනම් අපි අපගේ ඇස්වලින් දකින කිසිම දෙයකට සම්බන්ධ නොවි අපි පරිස්සම් වෙන්න පුළුවන් නම් යාපත විතරක් දකින්න පුළුවන් නම් මේ ඇස් දෙකින් යාපත පමණක් දකින්න දක්ෂ වෙන්න පුළුවන් නම් ඒ සෑම කාරණාවක්ම පූජනීයයි පින්වතුනි ඒ පූජනීය දේවයට ගරු කරන්න ඒ පූජනීය දේ අපි නැවත නැවත සංවර්ධනය කරන්න ඕනේ ඒක නැවත නැවත සීකරන්න ඕනේ වඩන්න ඕනේ. ඒකයි පූජාච පූජනීයානම් පිදිය යුතු දේවල් පුදන්න, ගරු කළ යුතු දේවල් ගරු කරන්න. පූජාච කියලා කියන්නේ මොකද්ද? මේ පින්වතුන් කිසිම කෙනෙක් පූජා නොකරපු කෙනෙක් මෙතන නැහැ නේද? මොනවද පූජා කරලා තියෙන්නේ දාන පූජා කරලා තියෙනවා සුළුපිරිකර අටපිරිකර පූජා කරලා තියෙනවා ශාසනයට අවශ්‍ය බේසජ්‍ය පූජා කරලා තියෙනවා එහෙනම් පූජාච කියලා කියන්නේ පූජා කර පූජා කරන්න කියලා කියන්නේ අත්තරින්න කියන එක නේද දන් දෙන්න කියන එක නේද එනම් පිළිය යුතු දේ පුදන්න අත්තරිය යුතු දේ අත්තරින්න කියන නිර්වචනය තමයි මේකේ අභ්‍යන්තරයේ තියෙන්නේ පින්වතනි අපට පේන දේවල් නිසා ඉපදීමට හේතුවක් හදාගන්න නැතුව ඒක පූජා කරන්න පුළුවන් නම් ඒක පුදලා දාන්න පුළුවන් නම් අත්හරින්න පුළුවන් නම් ඉපදීමේ අවස්ථාව නැති වුණා නේද මේ ධර්මතාවය අපි කමඨාණක් වශයෙන් වඩන්න ඕනේ ඇයෙනකොට කලබල වෙලා අසුවලා මට දැන්නා අසුවලා මෙම කිව්වයි කියලා අපි ඒක අල්ලාගෙන ඒ මනුස්සයත් එක්ක අවුරුදු ගණන් පරිගන්න යනවනම් ඕ මේක පූජා කරලා නැහනේ අත්තරිය යුතු දේ අත්තරලා නැහනේ පිදිය යුතු දේ පුදලා නැහනේ මේක පිදිය යුතු දෙයක් හේතුව මේක අල්ලා ගන්නවයි කියලා කියන්නේ එයා සංසාරයේ নানা ප්‍රකාර බවල ඉපදිලා දුක් විඳිනවා කියන එක එහෙනම් අපගේ ඇස්වලින් දකින සෑම කාරණාවක්ම ඉපදීමට හේතුවක් නම් දුකට හේතුවක් නම් භවයට හේතුවක් නම් ඒ හැම දෙයක්ම පූජා කරන්න ඕනේ අත්තරින්න ඕනේ පූජාච පූජනීයානම් පින්වතුනේ අයන දේවලුත් ඒ විදිහටමයි අයන දේවල් තුලින් අපට ඉපදීමට හේතුවක් ඇති වෙනවා නම් ඒක තුළින් අපට දුකක් නිර්මාණය වෙනවා නම් ඒ නිර්මාණය වෙන දේ අපි අත්හරින්න ඕනේ මේ දුක නිර්මාණය වෙන පූජාච පූජනීයානම් කියන ධර්මතාවය පුරා ගැඹුරු ධර්මතාවයක්. ඒක තුල තියෙන එක ධර්මතාවයක් විතරක් අපි අවධානමට වාජනය කරනවා. ඒක තමයි මේ දුක පැමිණෙන ක්‍රමවේද දෙකක් තියෙනවා. මෙතන ඉන්න සෑම පින්වතෙකුටම දුක පැමිණිලා තියෙන්නේ කායික දුක මානසික දුක කියන දුක වර්ග දෙකකින්. කායික දුකක් නැත්නම් මානසික දුකක් නැත්නම් අපට දුක තියෙනවයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අපට තියෙන්නේ ප්‍රශ්න දෙකයි කායික ප්‍රශ්න මානසික ප්‍රශ්න. එහෙනම් මේ දෙකම නිර්මාණය වෙලා තියෙන්නේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය මුල් කරගෙන. එහෙනම් පිදිය යුතු දේවල් කියලා කියන්නේ ඉපදීමට හේතු වෙච්ච දුකට හේතු වෙච්ච භවගාමි වෙච්ච සෑම දෙයක්ම පූජා කළ යුතුයි අත්හැරිය යුතුයි එහෙම අත්හරින්න පුළුවන් නම් අපට ඒවා දානයක් කොට පූජා කරන්න පුළුවන් නම් අපට සිදු වෙලා තියෙන වෙන මොකවත් නෙමේ කායික දුකයි මානසික දුකයි අඩු වෙලා නැත්තටම නැති වෙලා යනවා අද යම්කිසි පින්වතෙකුට කතා කරලා තියෙන ප්‍රශ්න ටික ලියන්න දුක් ටික ලියන්න කියලා කිව්වම ඊටමට නඩුවක් කියනවා මගේ ස්වාම පුරුෂයා මට බයිනවා භාර්යාව මේ දවස්වල උයන්නේ ලුණු ඇඹුල් මොකවත් නැහැ මේක පුන්නක් වාගේ මාව ගෙදරින් පන්නන්නමයි කෑම හොයන්නේ. දරුවා මං කියන දේවල් කරන්නේ ඉගෙන ගන්න. ඥාතියෝ මට විරුද්ධයි. මේ විදිහට ප්‍රශ්න ටික ඔක්කොම ලියලා බලන්න මේ හැම එකක්ම කායික මානසික ප්‍රශ්න නේද මේ කායික මානසික ප්‍රශ්න හැම දෙයකටම හේතුව මොකද්ද? ඉන්න එක නේද? මගේ ප්‍රශ්න කියලා මම මේ ප්‍රශ්න වලට ඔප්පුවක් ලියාගෙන තියෙනවා මේකේ අයිතිකාරයා මම කියලා. දරුවෝ ඉගෙන ගන්න නැත්නම් හිතුවක්කාරනම් අනාගතේ කුලි වැඩ කරලා කරත්තවල බඩු අදින්නේ යා නේද? වෙලේ පොලේ දුක් විඳින්නේ අවව තපින්නේ යා නේද? දැන් අපර ප්‍රශ්නයක් නැහනේ. ඒක එයාගේ ප්‍රශ්නයක් නේ. මිනිස්සේ බයිනවා නම් ඒකෙන් කර්මයට ඇදෙනවා නම් ඒ බැනපු ද්වේෂසාගත වචන ඇහැම එකක්ම යා දුක් විඳිනවා නම් ඒක අපට ප්‍රශ්නයක් වෙන්න බෑනේ. එහෙනම් මේ විදිහට බලනකොට මේ ලෝකයේ ප්‍රශ්න තියෙන මිනිස්සෙක් නෑ. අපි අනුන්ගේ ප්‍රශ්න ටික අපේ නමින් ඔප්පුව ලියාගෙන මේක මගේ ප්‍රශ්නයක් කියලා. මිනිස්සෙක් අපට යම්කිසි දෙයක් දුන්නාම ඒ මිනිස්සයා හොඳයි කියලා අපි කියනවා. අරි ගොඩාක් ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. හැබැයි ඒ ප්‍රශ්නය තුළ යථාර්ථය අපි දන්නේ නැහැ. දැන් මේ ගමේ ඉන්නවා කියනකොට කෝටි ගණන් වස්තු තියෙන මිනිස්සෙක් අපි එයාට ඇත්තු දෙන්නේ පූජා කරනවා මේ මිනිසයා ගොඩාක් වලව්ව වාගේ ගයක් තියෙන්නේ ගොඩාක් වස්තු තියෙන ගොඩාක් ශ්‍රේෂ්ඨ මිනිසෙක් මෙයාගේ වත්තේ ඇත්තු දෙන්නේ කින්නෝනේ එතකොට තමයි මේ වත්තට උඩ ගැඹිරත්වයක් තියෙන්නේ කියලා අපි ඇත්තු දෙන්නේ පූජා කරනවා එයාත් හිතනවා ආ බලන්නක ඇත්තු දෙන්නේ කිව්වා එන රටට ජාතියට මම ටිකක් විශේෂ මිනිසෙක් පත්තරවල මගේ නම එනවා මට විශාල ගෞරවයක් තියෙනවා ඇත්තු දෙන්නේ කින්න විශාල මේ වත්කම තියෙන මිනිසියෙක් කියලා හැබැයි ඇත්තු දෙන්න පූජා කරලා තියෙන ආදරයට නෙමෙයි පින්වතුනි උදේට ඇතාට ඉදියප්පම් 5000 කෝනේ නැත්තම් උට බඩ පිරෙන්නේ බඩේනම ලොරියක් කෝනේ පැණි කොමඩ ලොරියක් කෝනේ පොල්ගත් තුනක් ඕනේ මේ විදියට ගන්න ගියාම ඒ මිනිස්සයා දවස ගානේ දේපල විකුණනවා මේ අත්තු දෙන්නන්ට කන්න දෙන්න. නැත්තම් කෑ ගන්නවා නිදා ගන්න තියා ගමේවත් මිනිස්සෙකුට ඉන්න බෑ. විකුණලා විකුණලා ඇඳගත්ත හැඳුම පිටින් ඉඳගෙන කල්පනා කරනවා මේක මට කලින් තේරුන්නේ නැහනේ. ඇත්තු දෙක දීලා මට ඌනියමක් මේ මිනිස්සු කරලා තියෙන්නේ. අද මට ඉගමනේ යන්න වෙලා ඉඩම් ටික සේරම විකුණලා ඇත්තු දෙන්න ඉන්නවා. උඩවල ඔල්ලා ඔල්ලා මුන්ට කන්න දෙන්න මොකවත් නැහැ. ගමට කියන්නේ නැතුව පාන්දරෙන් පිටත් වෙලා. දැන් බලන්න මේ මිනිස්යාට අපි මේ ඇත්ත දෙන්න පූජා කළ යහපතක්ද කරලා තින නෑනේ අයහපතක් නේ. එහෙනම් මේ වාගේ අපි මේ අනුන්ගේ ප්‍රශ්න ටික අපේ ප්‍රශ්න කරගෙන අපට යම් කිසි කෙනෙක් යමක් දුන්නාම අපි හිතන මේක යහපතට දුන්නේ කියලා නෑ. ඒකට දැන් අපි බැඳිලා නේ. අපි දැන් ඒකට ඇලිලා නේ. කවදාවත් සරප්පු දෙක පාවිච්චි කරන්නේ නැති උපාසක කෙනෙක් පන්සලකට ගියාම එයා කඩාගෙන බින්දගෙන යනවා කිසිම තැනක යා බ්‍රේක් එකක් ගන්න නැහැ. ඇයි එයාගේ වාහනේට බ්‍රේක් නැහැ. කෙලින්ම ගිහින් යාර ළඟට ගියා දනගාල වැන්ද වාඩි වුණා බණ ටික ඇව්වා. හැබැයි රුපියල් 5000ක සරප්පු දෙකක් දාගෙන උපාසක මෑණිය දිලා බලාගෙන ඉන්නකොට ඒ උපාසක මෑණිය අමතන හොයනවා මේ සරප්පු දෙක තියන්න සුදුසු තැන කොයිද කියලා. දැන් එයාට පෙට් එකම කඩන්න ඕනේ නැත්නම් අල්මාරියක් දෙන්න ඕනේ මේ සරප්පු දෙක තියන්න. දැන් යන්නේ කොයිද විහාරය ඇතුළට? සෙරප්පු ගෙනියන්න බෑනේ ඩියාරයක් වලට පව් සිද්ධ වෙනවනේ. දැන් සෙරප්පු දෙක තියන්නත් බෑ. රුපියල් 10ක් අරගෙන සෙරප්පු බලන මිනිහෙක් ඉන්නා මේ මිනිහට මේක දෙන්න කැමති නෑ. ඇයි මේක මාරු වෙලා ගියොත් බෑග් දෙකක් අරගෙන අර සෙරප්පු දෙක ගොම පාගන මඩේ යන විලේ යන සෙරප්පු දෙක හොඳට හොතලා ලස්සනට පැක් කරලා අතේ අරගෙන අර චෛත්‍ය මන්දිරය ඇතුළටම යනවා. ධාතු කරඬුව ළඟ ඉන්නවා සරප්පු දෙක මේ අතේ තියාගෙන මොකක්ද හේතුව කියම 5000ක් වටිනවා මේක දාලා ඉන්න බෑ දැන් බලන්න පින්වතුනි සරප්පු දෙක නැති කෙනාට සාපේක්ෂව මෙයාට දැන් තියෙන ලොකු ප්‍රශ්නයක් නේ එහෙනම් අපට යම්කිසි කෙනෙක් යමක් වෙනවයි කියලා කියන්නේ එයා දානපතිය කියලා ඒ ප්‍රශ්නේ නිදාස් වෙනවා අපට ඒ ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් වෙනවා එක දවසක් එක උපාසක මාත්‍යෙක් ඇවිල්ලා ඇම්බ්ලප් එකක් දුන්නා මම අතගස්සලා පැත්තකින් තියන්න කියලා මගේ පාඩේ මම වැඩක් කළා. ඒ උපාසක මාත්‍රය යන්නේ නැහැ. එතන ඉකගෙන බලාගෙන ඉන්නවා. ඇයි උපාසක මාත්‍ය කියලා ඇහුවාම කියලා රැම්ලපගේ 50000ක් තියෙන අපේ හාමුදුරනේ කියලා. මම කිය කමන්නේ නැහැ රැම්ලපක ඇතුළේනේ තියන්නේ උලකට යන්නේ නැති විච්ඡාදෙන් කියලා. ඒක යන්නේ නැහැ. මොකද යාට පින් අනුමෝදන් කරන්න ඕනෙලු ආශිර්වාද කරන්න ඕනෙලු. ඇයි 50000 දුන්නනේ. මම කිව්වා ඕන නම් මට ආශිර්වාද කරලා පින් අනුමෝදන් කරන්න උපාසක මාත්‍යයි ආහඳුරන්ට පින් දෙන්න ඕනේ ආහඳුරු දෙන්නේ නැහැ කියලා. ඇයි ආහඳුරනේ මේම කියන්නේ කියලා ප්‍රශ්නේ ලොකු වෙලා නායක ආහඳුර වෙනකම් ප්‍රශ්නේ ගිහිල්ලා ඇයි එහෙම කිව්වේ කියලා ඇහුවාම මම කිව්වා අනේ නායක ආහඳුරනේ දැන් මේ 50000 තිබුණාම උපාසකම් මට කොණ්ඩ බෝල ගන්නේවා සෙරප්පු ගන්නේවා ළමයින්ට උගන්වන්නේවා තීන්ත ගන්නේවා වෙලේ වැඩ කරන ඔක්කොම කරන්න එපා මේ 50000න් ප්‍රශ්න 50000 කියනෝනේ මේකට දැන් මෙයා ඇම්බුලප් එකට දාලා මට පූජා කළාම තීන්ත ගන්න වැඩවලටයි පන්සල් වලට ලයිට් දාන ඒවායි සැරසිලි වැඩවලට පොඩි මාණ්ඩ යන ඒවා දැන් ආම්දුරන්ට පත්න 50ක් නැද්ද? දැන් මේ 50ක් දාන්න නැත්නම් ආම්දුර පොඩි මාණ්ඩ යන්නේ නැහැ කුලී දෙන්න සල්ලි නැහැ. ලයිට් ගේන්න යන්නේ නැහැ ආර්ජරන් ලයිට් නිකන් දෙන්නේ නැහැ. 50ක් ආම්දුරාම ආම්දුරන නිකන් නිකන් අදහස් වෙනවනේ. ආම්දුර නිකන් තියෙන ගේට් වල මල් පූජා කරනවා මල් හදනවා ආම්දුරයි සල්ලි දිනවනේ ප්‍රශ්නක් තියෙනවා. එහෙනම් තමන්ගේ ගෙවල් වල තියෙන ප්‍රශ්න ටික ඇම්බ්ලොප් වලට දාලා ගෙනල්ලා පූජා කරුවාම ඒ මිනිස්යාගේ ප්‍රශ්න ටික දැන් අපි විඳවන්න එපා මානකම පැත්තකින් තියලා. ඒ මිනිස්යා තමයි අපට පින් දෙන්න ඕනේ අපේ ආන්දෝලනේ. ඒ මිනිස්යාගේ ප්‍රශ්න ටික තියෙන්නේ මේ ඇම්බ්ලොප් එක ඇතුලේ කිව්වාම අර මිනිස්යා අපේ ආන්දෝලනේ මේක මං කලින් දැනගෙන තියෙන. එහෙනම් ඇම්බ්ලොප් එක අරගෙන ඇරිලා බලන්න නැතුව යන්න කියලා කිව්වා යාට. මේක තමයි අද වර්තමාන තත්ත්වය. මිනිස්සු අපට යමක් පූජා කරුවාම ඒකෙන් යාපතක් වෙලා තියෙනවද කියලා බැලුවාම යාපතක් වෙලා නැහැ අයාපතක් වෙලා තියෙන්නේ. දැන් ලස්සන ගෑන් ළමයෙක් අරගෙන ඇවිල්ලා තරුණ කෙනෙකුට කියන මෙයා බනින්න කැමතියි කිව්වාම තනි කකුලෙන් හිටගෙන ඉන්නවා මේක බනින්නම ඕනේ කියලා. හැබැයි එයා දන්නේ නැහැ මෙයාට අවුරුදු 25ක 30කට කෑම දෙන්න ඕනේ, අඳින්න දෙන්න ඕනේ. සෙරප්පුවට ගැලපෙන සාරි දෙන්න ඕනේ, සාරි වලට ගැලපෙන සෙරප්පු දෙන්න ඕනේ. මේකට හම්බ කරන්න එයා පළගාගෙන ගස් උඩ ඉන්න ඕනේ අවුරුදු 25ක් විතර. අලිය වෙලවන්න ඕනේ, රිලව් පන්නන්න ඕනේ. මේ මිනිස්සයා සම්පූර්ණයෙන්ම කැලෑගත වෙලා ඉන්න වැද්දෙක් වෙලා. නමුත් මේ ප්‍රශ්නයක් දෙන්න කියලා එයා දන්නේ නැහැ. හැබැයි එයාට තේරෙනවා අවුරුදු 3ක් 4ක් යනකොට මේක ප්‍රශ්නයක්මයි කියලා. දැන් මොකද වෙලා තින්නේ? අර ගාපු බෙරේ දැන් මොකවත් කරන්න බෑ. දැන් දිගටම බෙරේ ගාගෙන ඉන්නවා. මේ වාගේ මේ ලෝකයේ සෑම දෙයක් ගත්තාම ප්‍රශ්නමයි පින්වතුනේ. හාමුදුරුවම කම්බෙන්ද ගියාම හාමුදුරුවෝ පන්සලේ නාමුදුරු වෙලට ගිහින් මොකද්ද කියලා බැලුවාම උපාසක පින්වතුන් ගොඩාක් ශ්‍රද්ධාවෙන් වෙලක් පූජා කරලා අක්කර දෙකක් දැන් හාමුදුරුව වපුරනවද? පඩියට හරියට වැඩ කරනවද? ලියදු හරියට බැඳලාද? වතුර ඇවිල්ලාද? දැන් හාමුදුරුව මේක පරීක්ෂා කරන්න යනකොට දැන් හාමුදුරන මානකම කරන්න විදියක් නැහැ. දැන් බලන්න ඇත්තටම ශ්‍රද්ධාවෙන් පූජා කරලා යාපතක්ද කරලා තියෙන්නේ. ඒ හාමුදුරන්ගේ මාන ජීවිතේ ලොකු අයාපතක් නේ. බණදාන් කරගෙන විශාල වශයෙන් ಗುಣධර්ම වඩන කාලේ දැන් බලන්න බෙලට කැප වෙලා නේද? එහෙනම් අපි පූජා කරන ගොඩාක් දේවල් පින්වතුනි අපේ බේරුමටයි පූජා කරන්නේ. අර උපාසක මාත්‍යකින් අම්බෙලා ඇයි පන්සලට අක්කර දෙක පූජා කළේ මොකද්ද තියෙන ප්‍රශ්නේ දරුවා මං කියන දේ අහන්නේ මුන්ට පාඩම් උගන්වන්න එපාය මුන් ආල් සල්ලි වලට ගත්තොත් තමයි මුන්ට ඔළුව පෑදෙන්නේ ඒකයි මම ඕමනාවෙන් පූජා කළේ දැන් මේ පූජාවක් නෙමෙයි මේක වෛරයක් නේ පස්සේ කතා කරලා අර දරුවන්ට එන්න කියලා නැවත ඒ දරුවන්ට ඒක පවරලා ඒක නිදාසනාට පස්සේ තමයි බණ භාවනා කරගෙන ඉන්න පුළුවන් මානසිකත්වය ඇදුනේ. එහෙනම් අපි මේ පූජාච පූජනීයානම් කියන ධර්මතාවය ගොඩාක් ගැඹුරෙන් කල්පනා කරලා බලන්න ඕනේ. අපට පූජා වෙන සෑම දෙයක්ම අපගේ යහපතට නෙමෙයි පූජා වෙන්නේ අයහපතට. ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයතම ගෝචර වෙන සෑම සංස්කාර ධර්මයක්ම ඉපදීමට හේතුවක් වෙනතුනේ දැන් බලන්න මේ පින්වතුන් අද ඉඳලා අකුසල කරන්නේ නැතුව කුසල් කරනවා පින් කරනවා ඒක හරිද ඒක වැරදි ඇයි කුසල් කරුවාම පින් කරුවාම දිව්‍ය ලෝකෙකින් ඉපදෙනවනේ එතකොට මේ ඉපදෙන්නනේ බණ කියලා තියෙන්නේ අකුසල කෙරුවාම පාප කර්ම කෙරුවාම ඒකත් වැරදි. ඇයි සතර අපායේ ඉපදෙනවා. මනුෂ්‍ය ලෝකේ ඉපදෙනවා, තිරිසන් ලෝකේ ඉපදෙනවා, പ്രേත භූත ලෝකේ ඉපදෙනවා. එහෙනම් අකුසල කර්ම පාප කර්ම කෙරුවාම ඉපදෙනවා. කුසල කර්ම පින් කර්ම කෙරුවාම ඒත් ඉපදෙනවා. එහෙනම් මොකද්ද කළ යුත්තේ? පූජාච පූජනීය ඔක්කොම අත්හරින්න. නිවන් යන කෙනෙකුට කුසල් මොකටද? දිව්‍ය ලෝකේ යන කෙනාට තමයි කුසල් ඕනේ. අපායට යන්න කැමති නම් තිරිසන් ලෝකයට යන්න කැමති නම් එයාට තියෙන්නේ අකුසල කර්ම පුරන්න. දැන් කෙනෙක් ඇවිල්ලා කියනවා අපේ හාමුදුරේ මට දිව්‍ය ලෝකේ රජකම ඕනේ. සක්විති රජකම ඕනේ. එයාට මොනවද අපි දෙන කමටාන දස කුසල් වඩන්න, දස සීල් රකින්න, නිතරම පින්දාම් කරන්න, දාන කටයුතු නිරත වෙන්න, කටිනානිසංස වැඩි, ඒ වගේ කටින පොන් තම සම්පූර්ණයෙන් බාර අරගෙන කරන්න, පැන්කලයක් කියලා ඒක පින්පැන් වශයෙන් ඒක හැමෝටම පූජා කරන්න වැඩිහිටියන්ට සලකන්න මේ වගේ උපදෙස් දෙනවා අර රජකමට පුරන්න ඕනේ කුසල කර්ම ටික. මිනිස්සෙක් ඇවිල්ලා කියනවා මගේ ආමිනේ ජීවිත කාලෙම මට වද දුන්න අපේ හාමුදුරනේ. ඇයි මට කවදාවත් රසට කැම ටිකක් උයලා දුන්නේ කිසිම සාහනයක් නැ මට පලි ගත්තා. එයාගෙන් පලි ගන්න මට අවස්ථාවක් හම්බුන්නේ නැහැ. පිළිකාවක් ඇදිලා මැරිලා අපායට ගියා. අපායට ගිහින් එයාගෙන් පලි ගන්න ඕනේ අපායේ යම රජුව තනතුර මට ඕනේ කියනවා. දැන් මාර ප්‍රශ්නයක් මේ. දැන් අපායට ගිහින් යම රජුව වෙන්න එයාට දැන් මොකද දෙන්න උපදෙස්? අකුසල කර්ම දස අකුසල් පුරන්න. දස පව් කරන්න. ආනන්තරිය පාප කර්ම කරන්න. වැඩිහිටියන්ට එරවෙලව ගන්න. නින්දා පාස කරන්න. සමාජයට ඉසරදයක් වෙන්න. එතකොට යම රජුව වෙන්න පුළුවන්. බලන්න පාරමිතා දෙකක් මේ යම රජුරෝ වෙන්න අකුසල පැත්තේ පුරන්න ඕනේ. දිව්‍ය ලෝකේ රජුරෝ වෙන්න කුසල් පැත්ත පුරන්න ඕනේ. හැබැයි දෙපැත්තෙම ඉපදෙනවා. එහෙනම් ඉපදෙන්න නෙමෙයි බණ කියන්න ඕනේ නිවෙන්න. මේ භවයේ අවසාන භවයේ බවට පත් වෙලා සසරෙන් එතර වෙන්නයි බණ කියන්න ඕනේ. එහෙනම් මේ පින්වතුන් අද ඉඳලා වඩන්න ඕන කමඨාන හැම දෙයක්ම පූජා කරලා දාන්න. ඇසට හම්බෙන්නේ මොනවද? ලෝභද, දේශද, මෝහද, රාගද ඒක අත්හැරලා දාන්න. ඒකවට අවශ්‍ය නැහැ. ඉපදීමට හේතුවක්. කනට ඇයන්නේ ද්වේෂයේද ලෝභයේද මෝහයේද රාගයේද ඒක අත්හැරලා දාන්න කවුරු සම්බන්ධයෙන්ද මොනවා සම්බන්ධයෙන්ද ඇයි මේම කියන්නේ මොකවත් හොයන්න යන්න එපා බණින මනුස්සයාගේ ප්‍රශ්නයක් එයා ඒක බලාගනි අපට ඒක ප්‍රශ්නයක් නෑ එන බව දැනගෙන අපේ පාඩි අපි යනවා අපි ඒ කර්මය හත ගන්න ඒ අත්හැරීම පුරුදු කරන්න ඕනේ ඒ පූජා කිරීමේ අවබෝධය අපට එන්න ඕනේ මේ විදිහට අපි කතා කරන සෑම මොහොතක් තුළම නිවීමට අවශ්‍ය දේ විතරක් කතා කරනවා නම් පැවැත්මට කිසිම දෙයක් කතා නොකරනවා නම් සෑම තප්පරය ගානේ අපේ නිවීමේ වචන පමණක් අපි පාවිච්චි කරනවා නම් අන්න එයා નિયමිතම අත්හරින කෙනෙක්. යම් කිසි කෙනෙක් ඇවිල්ලා බයිනවා නම් ඒ බැනුම් ආලයට ඌලගෙන ඉන්න බැරුව ආවනම් අපි ළඟට අපි දෙන උත්තරේ 아무ත එකක්. උපාසකම්මා කනක් කැයිලා ඉන්න නැහැ නිතරම බයිනවා පුදුමාකාර විදිහට මට ජීවිතේ එපා වෙලා තියෙන කොච්චර හොඳද එයා බලන මොකද්ද මේ කොච්චර හොඳද කියලානේ මේම බැලුම් ඇයෙන නිසා නේද යට කලකිරුනේ දැන්වත් කලකිරුණා නම් මාන වෙන්න මාන වෙන්න පොටයි මේ පාදන්නේ උපාසක මෑණියෝ ඇයි බැනලා බැනලා gederin පෙන්නුවාම මානෝනේ ඇයි කියලා අහන්න බෑනේ එහෙනම් තමන්ගේ අඩුපාඩු හදාගෙන නිවන් යන්න මෑණිව අවස්ථාව උදා කරනවා. ඒ නිසා යාට හොඳට බනින්න දෙන්න. බැනලා බැනලා ගෙදරින් යන්න කිව්වම එයාට වැඳලා තියෙන බඩමුට්ටු ටික එයාට බාර දීලා ගිහින් මාන වෙන්න. බණින එක කොච්චර හොඳද? එහෙනම් මේ විදිහට අපගේ ආයතන අයට ගෝචර වෙන සෑම සංස්කාර ධර්මයක්ම අපට යාපත් ලෙස ඉතන්න පුළුවන් වෙන්න ඕනේ. හැම කාරණාවක් තුළම නිවීම දකින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම දකින්න පුළුවන් වුණොත් විතරයි පින්වතුනි මේ ලබාපු මිනිස්සුක් භවයේ අවසාන භවය බවට පත් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් නෑ මං එයාගෙන් පලි ගන්නවාමයි මම එකට එක කරනවාමයි නඩුව ඉතින් තියෙනවානේ මම මේක අත්හරින්නේ නෑ කියලා ඉඩම් අල්ලාගෙන බඩමුට්ටු අල්ලාගෙන නිନ୍ଦ අපාස කරගෙන මේ විදිහට ඉන්නවා නම් කවදාවත් අපිට නිවනක් හම්බෙන්නේ නෑ ඒක ස්ථීර වශයෙන්ම කියන්න සිද්ධ වෙනවා නිවන් දකින්න කැමති නම් මේ පින්වත්තුන්ට අද ඉඳලා කවුරු හරි වෛරක්කාරයෙක් ඉන්නවා නම් විරුද්ධ කෙනෙක් ඉන්නවා නම් යන්න ගෙදරටම කවදාරි අපි මැරෙනවනේ මේ ගෞරවය කොහාට ගෙනියන්නද කවදාරි අපි ඉතිපැයට මැරෙනවනේ මැරෙනකොට අපි එදාට මේ අඩුව හදන්න බෑනේ අද යන්න එයාවගෙන් අම්බෙන්න උපාසක මාත්‍යා මගේ පොඩි අඩුවක් තිබුණා ඔයාගෙන් පරිගන්න මං වෑයම් කළා මට අද තේරෙනවා මම මැරෙනකොට මේ වෛරය අරගෙන කොහෙකින් ඉපදෙන්නද කියලා. ඒ නිසා අපි සමගි වෙමු. මගෙන් අර වැරදක් වුණා නම් සමා වෙන්න කියලා කියපු ගමන් එයා දෙනවා ඊළඟ උත්තරේ මම සමාව ගන්න හිටියා නේ උපාසක මාත්‍යා මටත් සමා වෙන්න. මමත් අරියා දුකලා අනවශ්‍ය විදිහට මමත් කතා කළා. මගෙන් වැරදක් වුණා කියලා දෙන්නම සමගි වුණා බලන්න ඔච්චරනම් එකමුතුකමක් ඇති වෙනවද කියලා. එහෙනම් අද ඉඳලා මේ අසේවනාච බාලාණං පණ්ඩිතාණංච සේවනා කියන මේ ධර්මතාවයේ කමඨාණක් වශයෙන් පුරුදු කරන්න ඕනේ. ද්වේෂයේ වෛරයේ පරිගැනීම තියෙනවා නම් අදම කතා කරලා සමගි වෙන්න අපි කැත විදිහට කතා කරනවා නම් අපේ වචනවල පිරිසිදුභාවය නැත්තම් අද ඉඳලා පරිස්සමෙන් යහපත් වචන සුබ වචන කතා කරන්න මිනිසුන්ට ගෞරව කරන්න ප්‍රශංසා කරන්න නැති වචන තිබුණත් ඒක අදලා ප්‍රශංසාවට පත් කරන්න හේතු ඒවා සත්පුරුෂ ගුණාංග සත්පුරුෂයේ ගුණාංග තමයි කිසිම කෙනෙකුට නිඳා කරන්න තමන්ට නිඳා අපාස කරන කෙනාගේ හොඳ කියනවා තමන්ගේ ಗುಣ කියනවට කවදාවත් අවසරය දෙන්නේ නැහැ කෙනෙකුගේ ಗುಣ කියන්න පටන් ගත්තාම නැති ಗುಣත් අදලා කියනවා මේ ගුණාංග හතර සත්පුරුෂ ගුණාංග හතර අපි තුල අද නිර්මාණය කරගන්න ඕනේ අද ඉඳලා අපි මේක වඩන්න ඕනේ පින්වත්නි අපි මේ විදිහට අපගේ චරිතය නිර්මාණය කරනවා නම් ආයතන හය තුළම ඉන්න බාලයෝ අපි අයින් කරනවා නම් පඬිතිව ආශ්‍රය කරනවා නම් ඉපදීමට හේතු වෙච්ච සෑම කාරණාවක්ම අත්හැරලා අපි නිරෝධ වෙනවා නම් නිදහස් වෙනවා නම් ඒකාන්ත වශයෙන්ම අපි ලබාපු මිනිසත් භවය අවසාන භවය බවට පත් වෙනවා. එහෙනම් අපි ශ්‍රවණය කරපු ධර්මය අපගේ ජීවිතයේ අවසාන ධර්මය බවට පත් වෙන්න ඕනේ. ඉපදෙන්නට හේතු ආයතන හයෙන් නිර්මාණය වෙන කර්මය ඒ කර්මයේ නිර්මාණය වෙන ක්‍රමවේදය අපි ශ්‍රවණය කළා ආයතන හයේ දෝෂ ටික කුමක්ද කියන එක පිළිබඳ අපි දැනුවත් වුණා ඒ ආයතන හයේ දෝෂ නිසා තමයි අපි අද ඉපදිලා දුක් විඳින්නේ මේ ක්‍රමවේදය පිළිබඳ අපි පැහැදිලිව දැනුම ලැබුවා එහෙනම් මේ මොහොතේ ඉඳලා මේක කමඨාණක් වශයෙන් වඩන්න ඕනේ මේ තප්පරේ ඉඳලා මේක පුරුදු කරන්න ඕනේ. එහෙනම් මේ තප්පරේ ඉඳලා අපි මේ ධර්ම දේශනාව මේ කමඨාන භාවනාවක් වශයෙන් වඩලා මේ ලබාපු මිනිසත් භවයේ ආයතනයෙන් කර්ම නිර්මාණය වෙන සෑම අඩුවක්ම නිර්වෘල් කරලා නිරෝධ කරලා මේ ලබාපු මිනිසත් භවයේ ඉදු ඉතිරි වෙලා තියෙන ආයස කාලය තුල ඒකාන්ත වශයෙන්ම මේ ධම්මපදයේ තුලින් මේ කමඨාන තුලින් මේ නිර්වාණ පණිවිඩය තුළින් අපි සියලෝම දෙනාගේම පරිනිර්වාණය සිදු වේවා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම මේ කමඨාන මේ ධර්ම දේශනාව සිතේ හොඳට තැම්පත් කරගන්න දෛනික කටයුතු ගොඩාක් අපි සාකච්ඡා කළා. ඊතර දොරේ තියෙන ගොඩාක් කරුණු කාරණා සාකච්ඡා කළා. මේ සෑම අවස්ථාවක් තුළම මම බාලයේ කාශ්‍රය කරමි. මම බාලයේ විදියට දකිමි. බාලයේ විදියට ශ්‍රවණය කරමි. බාලයේ විදියට ඇසිරෙමි. බාලයේ විදියට සිතමි කියලා Tamanට Tamanම අවවාද කරගන්න. Tamanට Tamanම අවවාද උපදෙස් දී ගන්න ඒ විදිහටම Taman නිතරම පඬිතෙක් වශයෙන් කතා කරන්න, පඬිතෙක් වශයෙන් දකින්න, පඬිතෙක් වශයෙන් ශ්‍රවණය කරන්න, පඬිතෙක් වශයෙන් සිතන්න පුරුදු වෙන්න. එහෙනම් නිවන පිණිස ආයතන අයම කටයුතු කරවන්න ඕනේ. මේ විදිහට කටයුතු කරලා මේ තියෙන ආයස හොඳටම ඇති කවුරුත් හිතන්න එපා පින් මදි තවද යන්න තියෙනවා ඊළඟ බුද්ධ ශාසන මොකවත් හිතන්න එපා මේ ලබාපු මිනිසත් භවය ඉතුරු වෙලා තියෙන ආයස හොඳටම ඇති මිනිසත් භවයේ පින සෑයීමටපත් වෙන්න පුළුවන් එනම් මේ ඉතුරු වෙලා තියෙන ආවිස කාලය තුල ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියටපත් වෙලා මේ සියලෝම පින්වතුන් මේ භවයේම පරිණිරවාණයටපත් වේවා ඒකාන්ත වශයෙන්ම නිවිසන සීම ලබත්වා කියලා සාදුකාරයක් දීලා සියලු දෙනාම වැඳ ගන්න මා සංඝරත්නය ආශිර්වාද කරයි සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීගායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති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 හැටියට ඉල්ලා සිටිනවා ඒ වගේම ගරුතර අපේ හාමුදුරන් වහන්සේගේ ආරණ්‍යයට ගිහිල්ලා ඕන කෙනෙකුට උන්වහන්සේගේ ඒ ඒ දහම් මඟ දවසක් පුරා ඉඳලා දමම් මඟ Tamanට අවබෝධ කරගන්න හැකියාව තියෙනවා උන්වහන්සේ වැඩ ඉන්නේ සේනාසනේ ලිපිනය අමතක වුණොත් මගෙන් අහන්න පුළුවන්. ඒ වගේම ඉතාම සරල විදිහට ඒ දානමාන කටයුතු කරගන්න පුළුවන්. ඒකට අපින්වත් හැමදෙනාගේම අවශ්‍ය හැමදෙනාගේම අවධානය යොමු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපේ ආරාධනය පිළිගෙන මේ ස්ථානයට පැමිණලා ධර්ම ශ්‍රවණය කිරීම ගැන හැමදෙනාටම අපේ ස්තුතිය පූජා කරනවා හැම දිනකටම නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා